ගෞරවනීය <clears throat> ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වටිනා ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉදිරි ධ්‍යාගෙන පවත්වාගෙන ලබන මේ දේශනමාලාවේ අද තියෙන අපිට හතරවෙනි දේශනාව ඒක අපි <clears throat> දස දෙසැම්බර් 16 වෙනිදා පවත්වන ස්ථානයේ වශයෙන් අපිට සතහන් කරන්න තියෙන්නේ ඒක වෙලින්ටන් නගරේ බෝධිඥානාරාමයේ පවත්තා. ඉතින් මෙතුආකල් අපි විවරණය කරගෙන ආපු මාර්ගයේ දිගේ අපි අද චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ග සත්‍යය සත්‍ය ඥාන වශයෙන් කෘත්‍ය ඥාන වශයෙන් කෘත්‍ය ඥාන වශයෙන් ත්‍රිපරිවට්ටාකාරයකට කරපු දේශනාවේ ආරම්භයයි අද දවසේ මාතෘකාව වශයෙන් ඉතිරි තියාගත්තේ. මේ තත්ත්වය සත්‍ය දේශනාවේ නැත්නම් තත්ත්වය සත්‍ය ඉදිරිපත් කරන ක්‍රමයේ අමතර විප්ලවීය ස්වරූපයක් තියෙනවා. මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙක රෝගය වශයෙන් ගත්තොත් රෝගේ සාරෝග නිදානෙහත් එතනින් ගහම නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය පිළියම සහ පිළියමට හේතුවක් වෙන්නේ. ඒක දැනට ආයුර්වේදේ පවාක් වී ගන්න ක්‍රමේ මේ මේකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. කෙසේ නමුත් සාමාන්‍යයෙන් ලෞකිකී ලෝකායත විශ්යන්ගේ පවතින විදිහට ප්‍රතිකර්මයේ අවසානයේ නැත්නම් ප්‍රතිකර්මයේ සඳහා වෙන මාර්ගයේ අවසානයේදී සුවය එහෙම නැත්නම් මේ ඵලය සඳහන් වුණත් මේ චතුරාර්ය සත්‍ය පිළිපත් කරන සර්වචන් වහන්සේ ඵලය එහෙම නැත්නම් Nirodhe පෙන්නලයි Nirodhen පස්සේ මාර්ගය පෙන්නන. ඒක විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. හැබැයි සාමාන්‍ය තර්කයට බලනකොට අවබෝධ කරගන්න අමාරු ඉදිරිපත් කිරීමක්. ඒ මොකද ස්වභාවයෙන් නම් මේ මාර්ගය අවසානයේ ඵලයේ තියෙනවා. මේකෙදී ඵලය පෙන්නලයි මාර්ගය පෙන්නන. ඒක මේ නෛර්යානික ක්‍රමය අනුව වෙන ඉදිරිපත් කරන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ යම් දවසක අපි මේ ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව වගේ ඉන්දිය ධර්ම ඉදිරිපත් කරගෙන නානා උත්සාහයන් කරමින් ඉන්නකොට ඒකේ ඒ උත්සාහයේ ප්‍රතිඵල වරින් වර තැන් තැන් වල අවස්ථානුකූලව අත්දකින්න. ඒ අත්දකින්න අත්දකින්න තමන් ඒ සඳහා ගත්ත ක්‍රම සහ විදි ක්‍රමෝපාය හරි බව අත්දකින්න අත්දකින්න මොහොතක් පාසා තහවුරු. එතකම්ම ඒක පවතින්නේ සද්ධා මාර්ගයේ ඵලය දැක්කට පස්සේ ඒක තමන්ගේ සාක්ෂාත් කරගෙන උනාට පස්සේ ඒක තමන්ගේම ඥාණයට වැටෙන්න ගන්න. මේ ඥාණයට වැටෙනකන් සද්ධාවෙන් කොච්චර පිළිගත්තත් ඒක සම්පූර්ණ මාර්ගය වෙන්නේ. ඒක නිසා Nirodhaය විමුක්තිය අතහැර දැමීම කෙරුවට පස්සේ නැත්නම් ඒ දැමීමේ කෘත්‍යය සාර්ථකව නිම කළාට පස්සේ තමයි ඒ සඳහා අනුගමනය කරපු මාර්ගයේ සත්‍යක් බව ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙන්නේ. එහෙම නැත්නම් අපි ඊට ඉස්සලා ඒ නිරෝධ චිත්තක්ෂණයට ඉස්සලා මේ මාර්ගය උත්තරමයි ශ්‍රේෂ්ඨයි කියලා කතා කරනවා නම් ඒ අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාවට යම් කිසි ඉඩක් කියලා ශ්‍රද්ධාවට නැත්නම් ඇදහිල්ලට පිළිගැනීම ටිකක් ඉඩ තියලයි මේ මාර්ගය අගය කරන්න වෙන්නේ. නමුත් ප්‍රතිඵලය සාක්ෂාත් කරගත්තට පස්සේ මාර්ගය අගය කරන්නේ එහෙම සද්ධාවකින් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම තමන්ගෙම අද්භූතව ප්‍රත්‍යක්ෂයෙන් අනුගමනය කරන්නේ. ඉතින් ඒක නිසා මේ මේ නිරෝධ සත්‍ය දක්වලා ඉවර වෙලයි ආර්ය සත්‍ය දක්වන්නේ. ඉතින් ඒ නිසා ඒ විප්ලවීය ඉදිරිපත් කිරීම බොහෝ විට රීකී අධ්‍යාපන ක්‍රමයක් යටතේ ඉගෙනගත්ත හිතකට අවබෝධ කරගන්න අමාරුයි. ඉතින් ඒ වුණාට මේ මුළු ප්‍රතිපදාවම පටිසෝතගාමී එහෙම නැත්නම් ගඟ දිගේ ඉහළට පීනන ප්‍රතිපදාවක් වශයෙන් තියෙන නිසා මේ විපස්සනා කියන්නේ විශිෂ්ට වූ පස්සනාවක් නිකන් සාමාන්‍ය පේන මොහොනක් දැක්මක් නෙවෙයි ඊට වැඩි ගැඹුරක් තියෙන නිසා යෝගාවචරය. ඉතින් මේක මේකේ තිබුණාට පරස්පර විරෝධී ගතිය ඒක සාක්ෂාත්කරණය සඳහා ප්‍රශ්නයක් කරගන්න පිළිපිට යනවා. කෙසේ නමුත් ධර්ම දේශනාවකදී අපි ඒක අපේ ශක්ති ප්‍රමාණය අඩු ගානේ සුතමේ ඥානෙ වශයෙන් නැත්නම් චිත්තාමේ ඥාන වශයෙන් ඇයි මෙහෙම ඉදිරිපත් කරුවේ කියන එක අපි ළඟ තියෙන සීමිත ප්‍රත්‍යක්ෂේ සීමිත පොතේ දැනුමෙන් ඉදිරිපත් කරගන්නයි අපි මේ කාලේ වෙන් කරලා තියෙන්නේ. මේ විදිහට මේ නිරෝධ සත්‍ය දැක්කට පස්සේ ඉදිරිපත් කරන මේ මාර්ග සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මග්ග මාර්ග සත්‍ය කියන එක සාමාන්‍ය පොතේ කිටිය සඳහන් කරන මාර්ග සත්‍ය කියලා ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයේ මුලින්ම චතුරාර්ය සත්‍ය පෙන්නකොට කතමාච සාධික්කවේ මජ්ක්‍ධිමා පටිපදා කියලා තීයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති කියලා අර මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් තනි වචනෙට හඳුන්වපෝ ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රායෝගික අංග 8කින් සමන්විත කරලා සර්වඥාචර්ය දේශනා කරනවා ප්‍රයෝජනෙයි සලකලා. මේ ප්‍රායෝගික අංග 8ක් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වගේ ත්‍රිශික්ෂාවට කඩලා පෙන්වන්න පුළුවන්. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන සීල ශික්ෂා වශයෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුන එහෙම නැත්නම් සාසන තුන ශික්ෂා තුන සීල ශික්ෂා සමාධි ශික්ෂා වශයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක ප්‍රඥාංග වශයෙන් බෙදලා දක්වනවා. ඉතින් ඒකෙදිත් අපි සාමාන්‍යයෙන් ඔය මහා පරිනිර්වාණ සූත්‍ර වගේ තැන්වල බලනකොට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සබ්බත්‍යයෙන් නැවත නැවතත් නැවත නැවතත් පරිච්ඡේදය පරිච්ඡේදය පාසා සිහිපත් කරන ගතියක් තියෙනවා. මේ මහා පරිනිර්වාණ සූත්‍රය කියලා කියන්නේ සබ්බත්‍යන්තික දේශනාවල අවසානය. මේ අපි ගත්තේ පළවෙනි දේශනාව. එතෙන්ද යනකොට සීල පරිභාවිතෝ භික්කවේ සමාධි මහප්පලාවෝනි බහානිසංසා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලාවෝනි මහානිසංසා කියලා මානිනී මේ සීලය මනාකොට හාත්පසින්ම වැඩුවොත් ඒක සමාධියට තුරු දෙනවා ඒ එවැනි කෙනාගේ සමාධිය මහත්ඵල මහානිසංස වෙනවා ඒ සමාධිය වැඩි වීමෙන් ඒක නා ප්‍රඥාවට තුරු දෙනවා එවැනි එවැනි කෙනාගේ ප්‍රඥා භාවනාව මහත්ඵල වෙනවා මහානිසංස කියලා සීල සමාධි ප්‍රඥා කමිට ඉදිරිපත් කරා. නමුත් මෙතන මේ මාර්ගාංගයක් වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ප්‍රඥා සීල සමාධි කියලා එක ඉදිරිපත් කරා. ඒකෙදී ඒ ප්‍රඥා අංග ඉස්ලාම දක්වන එක දෙකට කළා සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් තමයි අපිට මෙතෙන් ගන්න වෙන්නේ. ඒිනොත් ඒ දෘෂ්ටිය, ඒ දැක්ම යහ දැක්ම, පුළුල් දැක්ම, හරි දැක්ම, නිවැරදි දැක්ම මේ සියල්ලට මුල් වෙනවා. එතකොට ඒ දැකීමෙන් පස්සේ තමයි ඉතුරු සංකල්ප මනාවට සකස් කරගෙන සීලය හදාගෙන සමාධියට පුරු වෙන්නේ. එතකොට මෙතන ප්‍රඥා සීල සමාධි ක්‍රමයට යන්නේ. ඉතින් එතනත් අර <clears throat> නිරෝධ සත්‍යයට පස්සේ මාර්ග සත්‍යය තිබීම වගේ ප්‍රඥාවට පස්සේ සීලය ලැබීම විස්තර කරලා තියෙනවා. එහෙම නැත්නම් එතන ඒ සම්ප්‍රදාන කුල ඉදිරිපත් කිරීමේ මොකද්ද අනුපිළිවෙලේ වෙනසක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන වෙනකොට මෙතන ප්‍රඥා සීල සමාධි කියන ක්‍රමයට යනවා. එතනදී සාමාන්‍ය ක්‍රමයට දක්වන සීලේ තන වඩාගෙන ප්‍රඥාව හදාගෙන එයින් සමාධිය මේ සීලය තනවාඩාගෙන සමාධිය හදාගෙන සමාධිය මතින් ප්‍රඥාව හදා ගැනීම සදාචාරවාදීන් සහ ආගම සම්ප්‍රදාන කූල හිත නැත්තන්ට හිතා ගන්න ලේසි. සීල සමාධි ප්‍රඥා. ඒක නිසා අපි බොහෝ විට සඳහන් කරනවා මේ සමාධි ප්‍රඥා භාවනා කරන්න කලින් සීලක පිළිටන්න ඕන. සීල නැති අයට මේක හරියන්නේ නැහැ. ඒ නිසා සීලය තමයි නිපදනම් වෙන්නේ කියලා. නමුත් මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන සමාපල ප්‍රඥාංග මුලට තැබීමෙන් පෙන්නනවා ඒ සීලය නිසා හදාගත්ත සමාධිය තුළින් ප්‍රඥාව තනවා වඩා ගතට පස්සේ ඒ ප්‍රඥාව නැවතත් අර එතුවක්කල් උදව් කරවෝ මුල් වෙච්ච උපස්ථාමක වෙච්ච සීලය නැවත ප්‍රතිස්ථාපනය කරනවා සීලෙට නැවත 50ක් වෙනවා. ඊට පස්සේ මේ සීලය තිබුණට වැඩිය උසස් ප්‍රණීත වූ සමාධියකට වැඩි විශ්වාසයකින් ඔසවතා ගන්නවා. එතකොට මේ ප්‍රණීත වූ උසස් සමාධිය ඊට වඩා ප්‍රණීත වූ අධිප්‍රඥාවක් ඔසවතා ගන්නවා. ඊට පස්සේ අධිප්‍රඥාව නැවත ඇවිල්ලා අර මුල් වෙච්ච සීලයට උර දෙනවා, ලය දෙනවා, තල්ලු කරනවා. මේ විදිහට මේවා එකින් එක එකින් එක ප්‍රත්‍යুৎপন্ন විදිහට බලනකොට සම්මා දිට්ඨි මාර්ග ඥානෙදී අන්තර විදියට ප්‍රඥාවෙන් නැවත සීලය උපදන් වන තැන. මොකද දැනුමකින් යහ දෘෂ්ටියකින් යහ දැක්මකින් පටන් ගත්තහම ඒ පුද්ගලයා මෙතුවක් එතෙන්ට එන්න ඒ යහ දැක්ම ඇතිකරන්න ඒ සංකල්ප ඇතිකරන්න කොතනින් හරි කැඩි කැඩි වෙච්ච ඛණ්ඩ සීල චිත්ත සීල කල්මාශ සීල කියලා සීල જાති තියෙනවා. කැටි කැටි යන සීල, හිල් වෙච්ච සීල, මැලවිච්ච සීල, එතනින් ගියාම කබර වැටිච්ච සීල කියලා සීල જાතියක් තියෙනවා. එච්චරම ශ්‍රේෂ්ඨ එක නෙවෙයි. නමුත් ඒකෙන් හරි එහෙම හරි පටන් ගත්ත එකනා ඒ ඇති කරගත්ත ඒ කඩසලු වෙච්ච සීල නිසා යම් කුංචි ප්‍රඥාවක් ඇති කරගත්තා නම් ඒ ප්‍රඥාව අනිවාර්යයෙන්ම අරතරමින් කඩසලු වල ගමන සීලයක් රැක්කේ වටිනාකම ඇතුළතින්ම පන්නරේ ලබනවා ඇතුළතින්ම අගයක් ආඩම්බරයක් ලබනවා. එතකොට තමයි මේ පුද්ගලයාට කඩ වෙච්ච, චිත්‍ර වෙච්ච, කබර වැටිච්ච, නැල වෙච්ච සීලේ ඊට වඩා අඛණ්ඩ, අජිත්‍ර, අසබල, අකල්මාශය වූ සීලයකට ගැම්ම ගන්න. ඉතින් දෙවෙනි සැරේ ඒ සීලය ප්‍රඥාවෙන් උපවැදිලා ගැම්ම ගන්නකොට ඒ ශ්‍රද්ධාවෙන් නෙවෙයි ගන්නෙ කෙනෙක් කිව්වට නෙවෙයි බයට නෙවෙයි අපායටයි කියලා හිතලා නෙවෙයි නැත්නම් පිටකච්චිය සන්තෝෂ කරන්නට නෙවෙයි නැත්නම් ලාභ සත්කාර බලාපොරොත්තු හෝ අනුන්ගේ බලපෑමක් නිසා නෙවෙයි ඇතුළතින්ම එන ප්‍රඥාව නිසා අන්න ඒ රැඩිකල් වාදී සම්බන්ධය විපස්සනා කරන කෙනෙකුට පමණයි වටහා ගන්න පුළුවන්නේ සාමාන්‍ය සම්ප්‍රදාන කූලව <clears throat> සීල ශික්ෂාව ගැන කතා කරන්නේ නැත්නම් බොහෝ විට සීලෙන් ප්‍රඥාව ඇතිවීම කතා කරාට ප්‍රඥාවෙන් නැවත සීලය ඔක්මන් වෙන හැටි දැක ගන්න පසුබානවා ඒ අර රැඩිකල් වාදී නැති නිසා විපස්සනාව දන්නේ නැති නිසා නමුත් විපස්සනාට එනකොට යම්සේ සීලේ ප්‍රඥාවට දුක් වෙනවා දේහා සමානවම ප්‍රඥාව නැවත සීලයට දුක් වෙනවා කියලා මේ දෙකින් එකිනෙක ප්‍රත්‍යুৎපන්න වෙන හැටි දැක ගැනීමට ආරාධනාවක් කරනවා බුදුබණි. ඒක මේ ධර්ම ගුණ සඳහන් කරනකොට පච්චත්තං වේදිත අබ්බෝ විඤ්ඤෝහි කියලා කියනවා ප්‍රත්‍යක්ෂ වශයෙන් විඤ්ඤෝ පුද්ගලයා දත යුක්තක්. පොතෙන් දැකලවත් කවුරුත් කිව්වටවත් අල්ලන්න අමාරුයි. නමුත් ඇත්තටම ඒක තමයි මේ පොතෙන් දැකලා අහලා දැක ගන්න බැරි එක තමයි මේ බණෙන් කියලා දෙන්න හදන්නේ. එහෙමනම් කොහොමද මේ බණේ වටිනාකම කියලා අහන්න පුළුවන් කර ප්‍රත්‍යක්ෂ කළ යුත්තක් නෑ. මොකද මේ බණේ මොකද්ද උනන්දුවක් ඇති කරලා දෙනවා. තල්ලුවක් ඇති කරලා දෙනවා මේ අපි දන්න ඉස්සරහට යන ක්‍රමයේ විතර නෙමෙයි අනිත් පැත්තට ඇතුළේ යන ක්‍රමයකුත් තියෙනවා. නිසා සීලය සහ ප්‍රඥාව අතර තියෙන මේ ප්‍රතිඋත්පන්න ගතිය වගේම නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය අතර සම්බන්ධයක් තියෙනවා. නිරෝධ සත්‍යයෙන් පන්නරය ලැබපු තමා වශයෙන් ප්‍රත්‍යක්ෂ කරපු මාර්ගය තමයි සද්ධාවෙන් තොර ස්වයංභූ වශයෙන් පහළ වෙන ඥාන. ප්‍රත්‍යක්ෂයට පෙරක් මේ මාර්ගය පිළිබඳ අපි ගෞරවයක් තියෙනවා නමුත් ඒකට සද්ධාව සෑහෙන උදව් වෙනවා. අදහිල්ල සෑහෙන උදව් වෙනවා. සැකය දෙගිඩියා හිතන් සහිත තමයි මේ මාර්ගය කරන්නේ. මොකද ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසේ මෙතෙක් කල්ලේ දෙගිඩි හිතෙන් දෙතවර හිතෙන් කරපු මාර්ගය ඒකාන්තයි කියලා බුද්ධ රත්නය ගැන විශේෂ මේ නොතනින ශ්‍රද්ධාවක් ඇති ඒ වගේම මෙතිකල් දෙතාවරට කටම කටම යහපැත්ත මෙහාපැත්ත දමදම ඇතිවෙච්ච මේ ධර්මය පිළිබඳව මාර්ගය පිළිබඳව තිබුණු විශ්වාසය පිළිබඳව ලොකු බණරක් ප්‍රඥාවෙන් මේනවා. ඒ වගේම මෙවක් කියලා දෙන සංඝයා ගැන මේක මෙතෙක්කල් මේ තර්කයෙන් ඔප්පු කරන්න බැරි වුණත් මේක ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂයෙන් ඔප්නෑන් වෙන පන්නරේ හිටින ගතියක් තියෙනවා. ඒකට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන සංඝයා ගැන විශාල ගෞරවයක් ඇති වෙනවා. ඒ වගේම තමන් යම් සීලක පිළිපදලා නම් මේ තරම්වත් ඉගෙන ගත්තේ. ඒ නිසානේ අපි මේ බුද්ධ ධර්ම සංඝ කියන විවිධ රත්නයට අපි බොහොම දුන්නාලා වඳින්නේ කියලා තමන්ගේම සීලය පිළිබඳවත් ලොකු පණ රැකෙනවා. ඉතින් ඒක නිසා මෙතනදී මාර්ගය නිසා ඵලය ලබනවා කියන එක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි කරන්න හදන්නේ ඊට වඩා වෙනස් පැත්තකින් පෙන්නන ඵලය නිසා මාර්ගය සාධාරණීකරණය කිරීම. end you justify the means කියලා ඒක ඉංග්‍රීසි භාෂාවෙන් බොහොම ලස්සනට කියලා තියෙනවා. අවසාන ඵලය අපි ගත්ත දුක සාධාරණීකරණය කරાવી ඵලය ලැබුණා පස්සේ. එතකන් නම් මේක කාටවත් අත්තේ දෙන්නේ ඇයි මේ මිනිස්සු මෙච්චර කාරකයක් අතහැරලා මේ දෘඪ ප්‍රතිපත්තියක් රකිමින් මේ බණ භාවනා කරන්න. නමුත් එවැනි කැපකිරීමක් එවැනි හෙට්ටුවක් නැතුව මේ ගමනේ කිසි සිලිලාරයක් නැහැ. මේ ගමනේ කිසි උනන්දු කරන ගතියක් නැහැ. ඉතින් ඒ නිසා මේ උනන්දු කරන ගතියෙන් සිලිලාරෙන් ඉදර යෝගාවචරයට හම්බ වෙන විශාල අත්දැකීමක් තමයි තමන්ගේ කුංචි කුංචි වශයෙන් හෝ වේවා මාර්ග ඥාන වශයෙන් හෝවා නිවන වශයෙන් හෝ වේවා ලබන ඒ Nirodhayat එක්කම විශාල සප්තක් ඇති වෙනවා ඒ මාර්ගය තමයි මෙතෙක් කල දෙකට දෙතාවර හිතෙන් හරි කමන්න කරගෙන ගිය මාර්ගය පිළිබඳව මේක තමයි නියමම මාර්ගය කියලා. ඉතින් ඒකකොටම ඒ ඒ ඒ කියන විස්තරෙම තේනවා මේ තමන් Nirodhe ලැබීමෙන් සාක්ෂාත් කරන ලද මාර්ගය නැත්නම් ඒ පොට තව කෙනෙකුට හරියන්නේ නැහැ. එයත් ඒ සාර්ථක භාෂා 84000ක් ධර්මස්කන්ධයේ තියෙන 37ක් වන බෝධිපාක්ෂික ධර්ම වල දින එක එක අඩුම කඩම සම්බන්ධ කරන උපකරණ සම්බන්ධ කරන තන වඩා ගන්නවා මාර්ගයක්. ඒක කරගෙන කරන කියලා එයා යම් වෙලාවක සාක්ෂාත් කරුවොත් ඒ සාක්ෂාත් කරපු කෙනා Taman උපකාර කරගත්ත. අඩුම කඩම ටිකයි මාර්ගය පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති කරගන්න. ඒ නිසා එක එකනා එක එකනා ලබන අවබෝධ කරන ක්‍රම හැටියට එක එකනා තමන් එතෙන්ට එන්න උදව් කරගෙන තනවාඩාන ආපු මාර්ගය පිළිබඳ ලොකු සාක්ෂාත්කරණයක් වෙනවා. මේක ඔක්කොම පිළිබඳව ලෝකේ ඉන්නා තාක්ෂික දිනාටම ගැළපෙන නිරෝධයක් සහ සාක්ෂ්‍ය මේ මාර්ග ඥාන පිළිබඳව පුළුල් දැනුමක් එහෙම නැත්නම් සර්වඥ දැනුමක් කියන සර්වඥ වහන්සේට බලන්න. ඒ නිසා යමෙක් යම් ක්‍රමයකින් මාර්ගයකින් නිරෝධය ලැබුවා නම් එහෙම නැත්නම් සාක්ෂාත් කරන්නේ සිද්ධ වුණා නම් ඒ පුද්ගලයා මේ මාර්ගයට මොකද්ද ගෞරව සම්ප්‍රයුක්තලා කියක් තියෙනවා. මේ මාර්ගය අනිකවට වැඩිය හොඳයි කියන ගතියක් තියෙනවා. ඒක ඇත්තටම දෝෂයක්වත් කෙලෙසක්වත් නෙවෙයි. ඒක අනුකම්පාකට හිතා මොකද මේ මනුස්සයා කතා කරන ප්‍රත්‍යක්ෂයෙන්. උදාහරණයක් වශයෙන් මේ සාකච්ඡාවක් වැඩි ඉන්න කාලේ හොඳට හඳ පායලා තියෙන මේ දවසක වනාන්තරේ ඒ මහා සාරිපුත්ත මහා මොග්ගල්ලාන කච්චායන මහා කස්සප ආනුරුද්ධ නන්ද රාහුල ආදී මහා තෙරුණාචලා මේ තම තමන් වහන්සේලා මේ හඳ පායතු අරණ්‍යයකට ලයින් කරන මොනතරම් සැහැල්ලු ජීවිතයක් මොනතරම් විවේක ජීවිතයක් ගත කරනවද කියලා ඒක විදිහක උදර්ණනීමක් කරලා තියෙනවා ඒ නැත්නම් මේ මොහොත මොහොතේ තියෙන මේ සුන්දරත්වයේ අත්විඳලා තියෙන එතකොට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරාලු යම් කිසි කෙනෙක් ධර්මයේ පිළිබඳ කෙලපැමිණිච්ච ඥානයක් තියෙනවා නම් ධර්මයේ පිළිබඳව පරිච්ඡක් තියෙනවා නම් ඒ මිනිස්සු එවැනි මිනිස්සු ඉන්න තැන තමයි කැලේ බබලන්නේ. කැලේ මෙච්චර සුන්දර වෙන්නේ හඳ මෙච්චර කන්න කපාන පායන්නේ එවැනි ධර්ම අවබෝධ ඇති මහෞත්මයන්න් වහන්සේලා නිසායි කියලා. එතකොට මොග්ගල්ලාන සාන්ති කියනවලු මේකක් වෙන්න පුළුවන් ඉර්ධි ප්‍රාත්‍යහාසය පිළිබඳව යම් කිසි කෙනෙක් ශ්‍රේෂ්ඨ නම් අන්න එවැනි මහෝත්තමයන්න් වහන්සේලාගේ ඉර්ධි නිසා එන්න නැත්නම් ඒකත් කරන අනුග්‍රහයක් වශයෙන් තමයි මේ වනපෙත සුන්දර වෙන්නේ හඳ එළිය මෙච්චර සෞම්‍ය වෙන්නේ කියලා. ඒකට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවලු යම් කිසි කෙනෙක් දුතාංග ධාරි වෙනවා නම් තමන්ට ඔක්කොම සැප විඳින්න පුළුවන්කම තියෙදී ඒ දුතාංගධාරී මහෞත්තරයන්න් වහන්සේලා යම් සාසනයක බබලනවා නම් අන්නේ එවැනි දුතාංගධාරී මහරහතන් වහන්සේලා නිසා තමයි මේ කැලේ මෙච්චර ලස්සන වෙන්නේ හඳ මෙච්චර ලස්සන පායන්නේ කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ දීපචක්වාදී ඥාන නැත්තන්ගේ තෙදටයි මේ හඳ පායන්නේ කියලා එක එකන එක එකන කරලා ඔක්කොටම තේරෙනවා මේ තම තමන්ගේ කාඩ් එක තමයි දික් කරන්නේ. පස්සේ ඔක්කොටම හිටලා තියෙනවා දැන් අපි ප්‍රකාශ කරුවා ඒක නිසා මේක සර්වඥාන්සේ කියනවා. පස්සේ ගිහිලා සියලු දෙනා වහන්සේලාම ඒක සර්වඥාන්සේ ඉදිරිපත් කරපුවාම සර්වඥාන්සේ කියනවා ඒක තමයි මහන්නේ තම තමන්ට උදව් කරපු මාර්ගය පිළිබඳව අනිත් අයට වඩා විශේෂ ඒ හැඟීමක් ඥානයක් ලැබෙන්දියාවක් ඒකට පහළ වෙනවා. එයා හිතන්නේ ඒක තමයි අනිත් වලට වැඩි වටිනවා කියලා. ඉතින් මේ මහරහතන් වහන්සේලා මේ විදිහට ඒ විදිහට කරන අද ඉන්න ගුරුවරු තම තමන් ධර්ම කොටස අවබෝධ කරපු ක්‍රමය මේකමයි මාර්ගයේ අනිත්‍ය බොරු කියන එක අනුකම්පා කටයුතු කියලා බාර ගන්න. ඒක මහරහතන් වහන්සේ නමුත් මේක දරුවචන් වහන්සේ එච්චර ඉදි කරවලා තියෙනවා එහෙම එහෙමම විය යුතු නැහැ කියලා. එහෙනම් ඒක කියන්නේ බොහොම අමාරුයි ඒක ඇත්තටම අරන්නේ. තුන්වෙනි අමාරු බහ අමාරු තත්ත්වය මම මේ අඳලා දෙන්න හදන ධර්ම දේශනාවේදී ඒක තමයි ඇයි නිරෝධ සත්‍යයට පස්සේ මාර්ග සත්‍ය තිබ්බේ. දෙක තමයි ඇයි ඥාන පස්සේ සීල තිබ්බේ. දැන් කියන්න හදන්නේ තිසමිත්තේ සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් රෝමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චරාතිය. උදේසසේ සඳහන් කරනවා උභවන්තේ විදිත්වාන යම් කිසි කෙනෙක් අත්හල යුතු අන්ත දෙක දැනගෙන කාමසුකල්ලිකාන් යෝගය අත්කිලමතාන යෝගය දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මැද මාවත සංශ්ලේෂණය කරගන්න. ඒ කියන්නේ මේ මාර්ග සත්‍ය මේකයි කියලා හල යුතු අන්ත දෙක මේකයි ගත ඉක්පැත්ත මේකයි කියලා අවබෝධ කරගන්න. නමුත් ඒ ගත්ත මාර්ගයේ ඇලෙන්නේ නැත්නම් අන්න යාට මම කියනවා මහා පුරුෂයයි කියලා. අන්ත දෙක අතහැරලා තෝරා ගන්නවද මැදමාවතේ නොඇලෙන්නට මම කියනවා මහා පුරුෂය කියලා. එයා මේ සංසාරේ ගැටලහන සිබ්බණිය නම් උෂ්ණාවකින් ගැලවෙනවා. එහෙම නැත්නම් අපිට වෙන්නේ මොකද්ද? අර ඊටාම දුෂ්කර වූ සංසාර අනන්ත විය අනවරාග සංසාරයේ දුක්තෙන මේ අන්ත දෙක ගැළවීමට උදව් කරපු මධ්‍යම ප්‍රතිපදාවට අපි ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒක මගේ කරගන්නවා. මගේ කරගත්තාම තෘෂ්ණාව අරකින් බැලන්න එකෙන් අල්ලනවා. ඒකට නිකන් ගමේ කොට කැමරට ඉන්ද්‍රාසනයක් කියනවා. මිනිස්සෙක් වතුරට බහලා කිඹුලෙක් කෑවොත් ඒ මනුස්සයා මොනම කමකින් හරි අතප්පයක් කඩාගෙන කිඹුලෙන් ගැලවුණොත් එනකොට කිඹුලා කියනවලු ඔබ මගෙන් බේරුණාට මම මගේ මල්ලි ඉන්නවා කියලා. ඉතියාර පස්සේ මල්ලි මට ඉතුරු ටික දෙයි කියලා. නිසා කිඹුලෝ කාලා වෙදකම් කරනකොට විද්දු උඩුවියන් මැදලා වටතිරා දිනවා හුණට අහු වෙන්නේ කියලා. හුණ විසරජනත් එම කිඹුල විස නගින්න ගලවන්න බෑ කියලා කියනවා. මම දන්නේ නැහැ ඒක ඇත්ත නැත්ත කියලා. කිඹුලා කියනවා ඔබ මගෙන් ගලවුණාට අපේ මල්ලි ගෙදර ඉන්නවා කියලා. ඒ වගේ තමයි අන්ත දෙක අතහැරියාට ඒක විශාල කැපකිරීමක්. ඒක ඉතින් කාටවත් නෑ කියන්න බෑ. ඒක මිනිස්සුන්ට කරන්න බැරි කැපකිරීමක් තමයි කාමසුකල්ලිකාණ්ඩෝගයත් අත්තිකිලමතාණෝගයත් හරින එක. ඒ කැපකිරීමට වාංගුව පිණිස අපි ගන්නෙ මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාවට ප්‍රේම කරන එක තමයි යෝගාවචරයාගේ තියෙන ප්‍රධානම ආහාරය. ප්‍රේමයේ මාගේ ආහාරය කියලා ඕක තමයි කියන්නේ. ඕක අතහරින්න තමයි ඉතාමත් අමාරු. ඒක අතහරින්න සද්ධාවෙන් මේක දිහා බලන්න බෑ ප්‍රඥාවෙන් බලන්න. නමුත් මම ඉස්සලා පෙන්නපු මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන්ගේ අදුතාංග පිළිබඳව උගන්වන කතාව එනත්තම් ගුණ ප්‍රකාශ කරපු කතාව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්ම දැනුම පිළිබඳව අගය කරපු කතාව එවැනි උත්තරමෙන් පවා එවැනි දේවල්ට ඇලෙන ගතියක් තියෙනවා මේ මහරහත් බව ලබලා ඒක නිසා එහෙ තියෙද්දි සරුවචනාංශයේ මේ ස්ථිරතාවය උභවන්තේ විදිත්වාන මැදේ මස්ථාන ලිප්පති අන්ත දෙක දැනගෙන මැදේ නොයලෙන යම් කිසික් ඉන්නවනම් එයාට මම මහා පුරුෂයි කියනවා ඒ මිනිස්සයා විතරක් මේ ගැඹුරු තෘෂ්ණාව නැති ගැටලන්නේකින් බේරෙනවා කියලා. ඒක නිසා අපට සිද්ධ වෙනවා දානය හරිය වෙලාවේ සීලය හරිය වෙලාවේ සමාධිය හරිය වෙලාවේ ප්‍රඥාව හරිය වෙලාවක ඒ <coughs> හරි විදියට දානයක් දීලා ලබන කුසලයට සහ <coughs> දක්ෂතාවයට පිනට සහ කුසලයට කියමුකෝ දෙකට බැඳීමක් ඇති වෙනවා කියනකොට අපිට තේරුම් ගන්න වෙනවා ඒතර මොකද්ද කොක්කක් කියන්නේ. දීපු දාණය පිළිබඳව ඒ දාණයෙන් ලැබෙන කලානිසංස පිළිබඳව මේක මට පිනක් වෙනවා මේක මට කුසලයක් වෙනවා කියලා එකට හැඟීමක් ඇති කරවලා තමයි අපි කෙනෙක් දාණයට උනන්දු කරවන්නේ. ආනිසංසය අනුමೋದන කතා කරන්නේ. නමුත් ඒ දෙයට බැඳීම ඒ පුද්ගලයාට කොක්කක් වෙනවා. ඒක නිසා ඒ පුද්ගලයාට කියනවා මේ දාණය දෙනකොට ඒක පාරමිතා ශේෂ්ත්‍රයෙන් දන් දීමක් වෙන්න නම් නැත්නම් උත්කෘෂ්ඨ මට්ටමේ දානයක් දෙන්න වෙන්න නම් දානේ දීලා මේ උපදී භෞතික කාම සම්පatti ප්‍රාර්ථනා කරන්න එපා. ඒකවල දානි තුච්ච වෙනවා කියන්නේ. <clears throat> දානි පහත් තත්ත්වයටපත් වෙනවා කියන්නේ. මොකද ප්‍රාර්ථනා කරත් නැතත් ලැබෙන එක. ප්‍රාර්ථනා කරනවා නම් සාමාන්‍යයෙන් අපි හිතන්නේ නිවන ප්‍රාර්ථනා කිරීම හොඳයි කියලා. මොකද ඒක ද්‍රව්‍යයක් නෙවෙයි ඒක අද්‍රව්‍යයක්, අකිංචනයක්. ඒ නිසා නිවන ප්‍රාර්ථනා කිරීම හොඳයි. නමුත් ඒක වුණත් පිළිලා කියලා කියනවා මධ්‍යස්ථ දානෙ උත්කෘෂ්ඨ දානෙ වෙන්නේ මේ දාණය නිසා මේ දාන දිනු මටත් දාහනේ ලැබුවා වූ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාටත් මේකට අරෝදුතු සාධකෙකු සියලු දෙනාටම නිවන් ලැබේවා කිව්වොත් ඒ කුසලයේ තමන් කරගැනීමක් නැහැ. තම සතු කරගැනීමක් නැහැ. ඒ කුසලයේ දායක ප්‍රතිග්‍රාහක සහ සම්බන්ධ සියලු ලෝක සත්‍යයට වේවා කියන නැත්නම් සියලු ලෝක සත්‍යයට වේවා කිව්වොත් මේ පාරමිතා ශේෂ්ත්‍රේ කරන කුසලයක්. දානයක්. ඉතින් එවැනි දානයක් සඳහා බුරියානිම දෙන්න ඕන වතුර විදුර දුන්නත් ඇති. දෙනකොට තමන්ගේ තියෙන දෘෂ්ටිය තමන් මේ දෙන්නේ මොකක්ද කියලා දන්නවනම් අර මහා ලොකු මේ මහා රාජභෝජන දෙන්න ඕනේ කමන්නේ රාජභෝජන දුන්නත් වැරද්දක් නැහැ. නමුත් වතුර දුන්නත් මෛත්‍රී වචනයක් දුන්නත් එහෙම නැත්නම් හෙවණකට ගිමනට හෙවණක් දුන්නත්, දන්නති මනසට අධ්‍යාපනයක් දුන්නත් අන්නර වගේ හැකීමකින් දෙනවනම් ඒකෙත් පෙන්ලා දෙනවා මුත්ත මුත්තක ස්වරූපයක්. දෙන කෙනත් එක්ක බැඳීමකුත් නැහැ. ඒ ලැබෙන ආංශස් එක්ක බැඳීමකුත් නැහැ. ඒක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ශ්‍රද්ධාවෙන් නෙවෙයි මේකේ නියම උත්කෘෂ්ඨම ප්‍රතිපද. මාතු නැති දම්බරතරණෝගේ ප්‍රතිපල ලබන්න නම් මේ ලෝකයා ප්‍රාර්ථනා කරන දේවල් ප්‍රාර්ථනා කිරීමෙන් මේක කෙලසන්න එපා. මාතු කරන්න එපා. පිසු කරගන්න. ඒ වගේම සීලයක් රකිනකොට සීලේකදී අපි අනුන්ට බය නොදීම අබේ දාණය තමයි දෙන්නේ. මේ අබේ දාණය දෙන වෙලාවේදී මම සීලවන්තයි අනිත්‍ය සිල්වන්ත නැත. සිල්වන්ත නැති එකන පහත්ය මම උසස්ය කියලා. මේ සීලේ නිසා අත්ත්ුක්කංශන පරවම්බනයක් හරියනවා නම් වැඩි වෙනවා නම් එතන මොකද්ද ඒ සීලයේ අඩුපාඩුවක් තුච්ච තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ කෙනෙකුට පුළුවන් නම් තමන් හොඳටම දැනගෙන මම මෙතුවා කල් සීලෙ තිබුණේ නැහැ. දුස් සීලව ගත කරා. නමුත් මට මේක අහුණට පස්සේ වටනකම දැනන පස්සේ මම සිල්වන්ත වුණා. නමුත් කිසිසේත්ම කිසි කෙනෙක් එක්ක දුසිල්වතෙක් සුසිල්වතෙක් සහ සම කෙනෙක් එක්ක වෙනසක් නැතුව මේ සිල් රැකපු නිසා මට අංගෙන්නේ නැතුව එහෙම නැත්නම් අනුන් පහත් කරලා සලකන්නේ නැතුව කතා කරන්න පුළුවන් නම් ඉතින් ඒතර තමයි මේ සීලය පිළිබඳව තණ්හා මාන දිටි නැතුව සිල් ලකිනවා කියලා කියන්නේ. ඒක මම කියනවා අමාරු කියලා. සිල් ලකින එක නෙවෙයි අමාරු. ගොඩනේ සිල් ලකින ගියාට පස්සේ සඳහන් කරනවා අපිට මේ සිල් ලකිනකොට හොඳ වෙන්න හදනකොට මාර බලවේග වැඩි. නමුත් දන්නේ නැහැ මේ සිල් ලකින බව අනුන්ට අඟවන්න යෑමෙන් තමයි ඔක්කොවදී. ඒ නිසා සිල් ලකින්න ඕනේ කිසියම් කෙනෙකුට තේරෙන්නේ ඒක වෙනමම දක්ෂකමක්. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සීලය පිළිබඳව අපිට දිට්ඨියක් තියෙනවා. ඒක කියන්නේ අපි දානේ සහ සීලය සම්බන්ධව පෞෂණ සම්මා දිට්ඨිය කියන්නේ කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය කියන්නේ. කළ කළ දේ ඵල ඵල දේ හොඳ දේ කරොත් හොඳ දේ හම්බ වෙනවා නරක දේ කරොත් නරක දේ හම්බ වෙනවා කියලා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා හොඳට දැනගන්න ඕනේ වරකම් කරනටදී දන් දෙන්නේ කොහොමද නමුත් දන් දුන්නට පස්සේ අනිවාර්යයෙන්ම ඒ ඇති කරන සංස්කාර නිසා පුඤ්ඤාපි සංකාර නිසා අපිට ආපිට ආනිසංස ලැබෙනවා. ඒ දාන වස්තුව අපි අතහැරියාට ඒ ලැබෙන ආනිසංසයට ආශා කළොත් මම කියාගත්තොත් එතන තෘෂ්ණාව පෝෂණයක් ලබනවා. කිපුලගෙන් බේරනාට වුණා කපුව. එහෙම නැත්නම් දුසිල්වත්කට වැඩි සිල්වන්තකම හොඳයි. ඒක සමාජයේ දාර්ශනිකව නැත්නම් සමාජ විද්‍යාවේ හොඳයි කියලා. මොනවා කෙනා වුණත් හොඳයි. නමුත් මේ සිල්වත් වීම නිසා තමන්ගේ සංකාමානිත වැඩෙනවා නම් තමන් ආයත් අසන සත්‍යවලපත් වෙනවා. මේ නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඕනේ. කළ හොඳ කළ කළ දේ ඵලඵල දේ කියලා දැනගන්න. නමුත් එතනදී මේ සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය නිසා ඇති වෙන්න පුළුවන් අර අත්ුක්කංශන පරවම්මන සංනාමානිට්ඨි ඒ දාන කතාවේදී තේරුම් ගන්න පුළුවන් ශක්තියක් මේ මිනිස්සුන්ට නැහැ. සීල සීලේදී තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. තේරුම් ගන්නවා නම් තේරුම් ගන්නේ ශ්‍රද්ධාවෙන් පමණයි. ඊට පස්සේ මේ සම්මාදිට්ඨිය ඔසවා තබුවට පස්සේ ඒකට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. සමත සම්මාදිට්ඨිය කරන්නේ අර වගේ වීතිකම කෙලෙස් නෙවෙයි පරිඋත්ථාන කෙලෙස් වශයෙන් කියන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිතුන් තසුකු කුච්ච කියන මේ නීවර ධර්ම ටික දීලා දාලා ඒ වෙනුවට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ ධානාංග කිතු කරගන්න. ඒක කිතු කරගත්තට පස්සේ අපි කියනවා ප්‍රථම ධානය කියලා. ඊට පස්සේ අපි ඒක විතක්ක ਵਿਚාර නැති කරලා පස්සේ ද්විතිය ධානය, තෘතිය ධානය වශයෙන් එක එක එක එක ධාන වර්ණගෙනවා රූපාවචර පැත්තේ. එහෙම කරනකොටත් නීවරණ සහිතව දන් දෙන සිල් රකින්න නැත්තන්ට වැඩිය නීවරණ රහිතව ඒ වැඩ කරන එක උතුම් බව ඒකට හොදලා කියන්න වටින කතාවක්. ඒක පිළිබඳ කිසිම බාධාවක් නැහැ. මොකද මේ தත්තරපත් වෙච්ච එකන අනික්කත්ව දන් දුන්නට සිල් රැක්කට නීවරණ සහිතව දෙන්නේ මම නම් නැහැ. මම දෙන්නේ ධ්‍යාන පිළිබඳ හැඟීමක් අතෝ. එහෙම නැත්නම් ඒ සමත සම්මාදිට්ඨියකින් අතෝ කියලා. ඒ සමත සම්මාදිට්ඨිය පිළිබඳව තණ්හාවකින් මාන්නකින් දුස්තිකින් ආමර්ෂණය කළොත් මම උසස් අනිත් අය පහත් කියලා හිතාගත්තොත් එතකොට සිබ්බණිය ගැටුම් කරන යම් කාර්ය ඉඩක් ලබනවා. නිකන් තියෙන නිසා මේ සමතේට ඇති කැමැත්ත නිසා එතන ඉඩක් ලබනවා. ඒ ඉඩ ලැබීම නිසා මේ කාම ලෝකේ නෙවෙයි රූප ලෝකේ තැනකට බෑ. නැවිච්ච ගමන් පරම මේ ලෝකෙන් තුච්චුත වෙච්ච ගමන් ධානයට සම්බන්ධ ඒ ඒ භවයට අර අර නිකාන්තිය මතින් ඒ සම්බන්ධතාව මතින් ඇදීමක් බැඳීමක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා මේ ධ්‍යාන ලබල මේ ධ්‍යාන පිළිබඳව අර විදිහට සම්මාමාර්ගික නැත්තම් ඒක චතුත්ථ ධ්‍යානයේදී සති උපේක්ෂා දෙකෙන් පන්නරේ ලැබුවොත් මේ චතුත්ථ ධ්‍යානය නම් ලබලා තියෙන එක සතියට යට කරනවා. ඒ කියන්නේ ඒක පිළිබඳව මේක මමයි මේක මගේ මේක මගේ මා ආත්මය කියලා අල්ලා ගැනීම හොඳ නැති බව පිළිබඳ අවබෝධයකින් ඒ චතුත්ථ ධානය ලබනවනේ ඒකට කියන සම්මා සමාධිය. එම අවබෝධයක් නැති සමාධිය මිච්ඡා වෙන්න ඉඩ තියෙනවා. එවැනි සමාධියේ සර්වඥාන්සේ ඇති පුද්ගලයා මේ සමාජයයි පුද්ගලකව අසත්පුරුෂයෙක් විදිහට සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ චතුත්ථ ධානය ලැබලා මම උසස් අපේ භවනා කරුවා මේ මුළු භාවනා කට්ටියකම මට විතරයි චක්කුත් අධ්‍යයනය හම්බුනේ අනික් කට්ටියට බැරි වුණා කියලා තමම උසස් කළ අනුපාත කළ කරකනවා නම් සර්වඥයන් සඳහන් කළා තියෙනවා ඒ පුද්ගලයා අසත්පුරුසයි මොකද යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා සඳහන් කරනවා යමක් යමක් වශයෙන් යම් යම් ආකාරයේ මිනිසයා ලැබුවා වූ චතුත් අධ්‍යාන මඤ්ඤනා කරනවා රාග දෝෂ මොහ නිසිතෝ කල්පනා කරනවා කල්පනා කරන චිත්තක්ෂණ පාසා ඒ චතුත් අධ්‍යානෙ වෙන දෙයක් වඩපත්. ඉන්න බෑ චතුත් අධ්‍යානෙ ඉන්න බෑ කල්පනා කරන මනුස්සයා. එළියට වෙලා කල්පනා කරත් මේ චතුත් අධ්‍යාන ආනිසංස ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ප්‍රපංච කිරීම නිසා ඇතිවෙච්ච ඒ බන්ධනයක්. ඒක නිසා ඒක නෙවෙයි ගන්න තියෙන්නේ මේ චතුත් අධ්‍යානය සතියෙන් සමාධියෙන් ප්‍රේක්ෂාවෙන් පන්නරේ ලැබුවොත් ඒක විපස්සනාට පාදක වෙන්න පුළුවන්. අන්න ඒ ටික මතු කරගන්න නම් මේ ලැබුවා වූ ධ්‍යාන සම්පත්තියට තණ්හාමාන දෘෂ්ටි වශයෙන් ගන්න නරකයි. නමුත් සර්වචනාචි ලෝකේ පහළ වෙන්නේ ඉස්සල්ලා මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව ආර්ය අෂ්ටාංග මාර්ග පිළිබඳව ප්‍රකාශ කරන්න ඉස්සල්ලා තිබුණු යම්තාක් ඒ සමාධි භාවනා තිබුණා නම් ඒ අත්තන්න මේ පාඩම ලැබිලා තිබුණේ නැහැ. ඒ අතෝ අතරම ධ්‍යාන ලැබලා. අනුප ධ්‍යාන ලැබලා තියෙනවා. නමුත් මේ ධානයේ තියෙන කොක්ක මේ ධානය නිසා වෙන්න පුළුවන් තණ්හාමාන කිසියක් නැති නිසා ඇත්තට වෙන කරන්න දෙයක් තිබුණේ අනිවාර්යයෙන්ම යතු අපායෙන් බේරුණා තිසන් ලෝකෙන් බේරුණා මනස ලෝකෙන් බේරුණා දිවි ලෝකෙන් බේරලා බ්‍රහ්ම ලෝකෙට ගියා ඉතින් ඒ අනුව බලනකොට එදා සමාජයට ලොකු දෙයක් තමයි නමුත් සර්වඥාන්සේ දැනගත්ත බ්‍රහ්ම ලෝකෙට ගියා ඒ පින් යොමුනට පස්සේ නැවත වැල් ගැඩවිල්ලක් වෙලා ආරි ආයේ මේ පොළොට ආත්මචාන් මුල්ලක මුල පටන් ගන්නවා ඒක නිසායි කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව ඒ ධ්‍යාන පිළිබඳව බුදු වෙන කලිමුත් මේකෙ තිබිච්ච යම් බයක් බීජිකාවක් සලකලා තමයි භාවනාවට පෙළඹෙන්නේ. පිළිපිලා තමයි සත්‍ය සත්‍ය අවබෝධ කරේ දැන් උන්වහන්සේ සඳහන් කරනවා මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන අපි යන් කියලා. මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන යන් කියන එක මේ විපස්සනා සම්මා දිට්ඨියේදී බොහෝම අර කම්මසගත ඥාන සම්මාදිට්ඨියට වඩා සමත සම්මාදිට්ඨියට වඩා නිතර නිතර කියනවා ඒ වගේම එතෙන්ට එන කෙනා ඒක පිළිගන්න පුළු ගතියක් පුළුවන් ගතියක් ඇති කර දීම මේ සතියේ ප්‍රධාන කුක්කය ඒක නිසා ඒ විපස්සනා වඩන කෙනාගේ සතිය නිතරම මේ අෂ්ටලෝක ධර්මයේ විශේෂයි ඇති වුණත් නැති වුණත් දුකක් ලැබුණා සැපක් ලැබුණා කීර්තියක් ලැබුණා ප්‍රශංසාවක් ලැබුණා සම මට්ටමේ පැවතීම ශ්‍රේෂ්ඨ දෙයක් බව මතක් කරගන්න. මේ මතක් කරන ගමන් ශ්‍රද්ධාවත් වඩනවා, වීර්යයක් වඩනවා, සතියක් වඩනවා, සමාධියක් කරන ප්‍රඥාවක් වඩනවා. අන්නේ වඩාන වඩාන යනකොට මේ මිනිස්යා යම් දවසක ඒ යෝගාවචරය යම් දවසක මේ සත්‍ය ආදී ධර්මතාවල පුෂ්පාත් වීම අනුව සතිය හොඳට තියෙන සතිය වැටෙනවා. වීර්ය හොඳට තියෙන අනිදාස කුසීත වෙලා නින්දට වැටෙනවා. වරක හොඳට සතිය තියෙන වරක අනිදාස සතිය නැති වෙලා යනවා. ආය වරක හොඳ සමාධියක් තියෙනවා ආය කැඩලා. හොඳ ප්‍රඥාවක් තියෙනවා ආය ඒක නැතිලා යනවා. අන්න ඒ වගේ මේක ඉහළ පහළ යනකොට මේක පිළිබඳව තාම සැලෙනවා. කම්පණය වෙනවා. දුක් ගන්නවා නම් ඒ කියන්නේ තාම මේ විපස්සනා සම්මාදිට්ඨිය කන බහල වෙලා නැහැ. ඒ නිසා මේ මිනිස්සු තාමත් මේ යම් යම් ප්‍රතිබල බුද්ධි විඳිනවා. මුදට සද්දා වාගම කරන්න බැරි ඉද්ධි ප්‍රත්‍යහාර පාන්න පුළුවන්. මුදට වීර්ය ආවම අත්ත නිවන් දකිනවා මේ පරිෙන්දේව නිවන් දකිනකොට මේ බාහිර වෙනවලුත් තියෙනවා. සත්‍ය ආවට පස්සේ උන්ට ආරම්භක උනමෙදාක දක ගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. සමාධිය ආවට පස්සේ අන්නාමුත්තා කාලවත් තිබුණ නැති විදිය පුදුමාකාර ධිට්ඨ ධම්ම සුඛේ කුප්පීජිරම්. ප්‍රඥාචෛසික ආවට පස්සේ මේ හේතුඵල ධර්ම පටිච්ච සමුප්පාදය ආර්ය අෂ්ටාංග මාර්ග හොඳට වැටෙනවා. නමුත් නැති වෙන වෙලාවක් එනවා. අනේ නැති වෙන වෙලාවකට කොට සැලෙන ගතිය තියෙනවා නම් ඒ කියන්නේ තාම මේ මාර්ගයට කැමැත්ත තියෙනවා. දැන් මේ සෑහෙන මැද මාර්ගයක දැන් අපිට කියලා මතන්නේ කාමසුකල්ලි කාණගත නෙවෙයි. එහෙම ඉන්නවනේ මෙතන එන්න බෑ. අනිවාර්යයෙන් මේක එතන එතන කරකෝල අපි සංසාරේ වටේට වටනවා. මෙතන යන්නේ මේ දෙකටම අහු වෙන තුරු මැද මාවතේ අනන්තය දක්වා පැතිරිච්ච ඍජු මාවත කියන්නේ මේ මාවතේ පවා ශ්‍රද්ධාවට කැමැත්ත තියෙනවා නම් නැත්නම් ශ්‍රද්ධාව තියෙනකොට කැමැති සැකේ එනකොට බය වෙනවා. වීර්යය තියෙනකොට කැමැති කුසීතකම එනකොට බය වෙනවා. සතිය තියෙනකොට කැමැති සතිය නැතිකොට බය වෙනවා. සමාධිය තියෙනකොට කැමැති සමාධිය නැති වෙච්චහම ඔළුව පොළේ ගා ගන්නවා අයියෝ මගේ භාවනා කැඩුනායි කියනවා අල්ලපු ගෙදරට පනිනවා ඉන්නවා ප්‍රඥාව දින වෙලාවට ටෙලිෆෝන් කරලත් බන කියනවා කතිය ඉවසන්න බෑ පොත් ලියනවා බන කියනවා වේරන්න බෑ මොකද අන්තිමට ඒක නැති වෙච්ච දවසක අනිත් මිනිස්සයිලා නෑ අපි මේ පෙන් බලනවා අකෝ ඔය කියපිව දැන් කියනකොට අන්න ඒක ලොකු පච්චත්තක් ඉතින් මේකෙදි පේනවා මේ මධ්‍යම ප්‍රතිපදාවට ඇති ඇලීම වැරදෙන තැනදී තමයි අපිට හොඳට කැපිලා පේනවා. අන්න ඒ දේ ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදා යනකොට උච්චාවච භාව තියෙනවා. ඒ උච්චාවච භාව වලින් පේන්න තියෙන්නේ මේක එක පැත්තකට අපි කැමති එක පැත්තකට කැමති නැහැ. මේක කාමසුකල්ලිකාණේ යෝගේ නොඋනට ඒකෙම මල්ලි තමයි. වැරදුනාට පස්සේ කනගාටු වෙන එක අත්කිලමතාන නෝගේ නොඋනට කිඹුලෙක් නොඋනට ඌණෙක් තමයි. මෙන්න මේක අල්ලගත්තට පස්සේ මේක තේරුම් අරගන්න නම් අපිට මේ කාමසුකල්ලිකාණ යෝගී අත්මස්කන තාන යෝගී අතහැරීමෙන් ලැබෙන ආනිසංස වගේ නෙමෙයි මේක තාම සියුම් අන්න ඒ මේ සියුම් වූ කැමැත්ත සහ අකමැත්ත නැත්නම් මේ සැලෙන ගතිය විශේෂයෙන් නොසැලෙන ගතිය තුළින් යම් කිසි නිරෝධයක් ලබන්නේ යම් කිසි විදිහේ විමුක්තියක් ලබන්න පුළුවන් යම් කිසි විදිහේ මධ්‍ය ප්‍රතිපදාවට ආසාව ත්‍යාගවන්ත වෙනවා. දීලා දාන්න පුළුවන්. අතහරින්න පුළුවන්. විමුක්තියක් ලබන්න පුළුවන්. ඒ වගේම ඒකට ඇති ආලය හැරපෙන්න පුළුවන්. එතකොට ඒක ආමානුෂිකයි. මෙච්චර අමාරුවෙන් දෙකක් කැප කරලා ගත්ත මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන්න පුළුවන් කාට ගතිය අයින් කරුවට පස්සේ ඒ ලබන Nirodheදී, ඒ ලබන විමුක්තියේදී, ඒ ලබන පටිනිස්සග්ගේ ත්‍යාගයේදී අර මධ්‍යම ප්‍රතිපදාවට ප්‍රති ආසාව අතහැරීම නිසා අර මධ්‍යම ප්‍රතිපදාවට අලුත් පන්නරයක් ලැබෙනවා. ඒක හුදු ධර්මතාවයක්, අතිගම්භීර ධර්මතාවයක්, ධර්ම ගෞරවයක් පහළ වෙනවා. ඒ තමයි සාක්ෂාත් කරන කරන මොහොතක් පාහත. ඒක අර ඉදල්ලෙන් කුණුවස් කරන වෙලාවක් නෙවෙයි කංගෙන් කනේ කියන කුණුවස් කරන වෙලාවක් වගේ වෙලා. මේක අස්කිරු නැත්තම් කන හරි අමාරුයි. ඒ නිසා බොහොම සියුමට කණ්ඩ කුවාල වෙන්නේ නැතුව කන් ඇඳෙන කනේ කුණු කන් කරදු වයින් කරන වගේ මේ භාවනාව ගමනේදී ඇති වෙන මේ උච්චාවච භාව. මට හරි ගියා මට වැරදුනා කියන එක පිළිබඳව සම්‍යක් දෘෂ්ටියක් ඇති කර ගන්නව නම් ඇති කර ගන්න උත්සාහ කරනවා නම් ඒකට කියන්න පුළුවන් විපස්සනා සම්මාදිට්ඨියක් කියලා. එවැනි සම්මාදිට්ඨියකින් පමණයි මාර්ග මාර්ග සම්මාදිට්ඨියකට පාරකපේ. එහෙම නැත්නම් මේ විපස්සනා සම්මාදිට්ඨියදී ඇතින සම්මාදිට්ඨිය මමය, ඒක මගේය, ඒක මගේ ආත්මයය, ඒක මට අනුන්ට දෙන්න පුළුවන්ය, ඒක මමම ඇති කරගත්ත දෙයක් කියලා ඒක අල්ලම දාගත්තොත් තණ්හා මාර්ගිකය ඇති කෙරුවොත් ඒ කියන්නේ නිරෝධ සත්‍ය ටික බාධා වෙනවා. යම් දවසක ඒක වැරදි මාර්ගයයි, නිරෝධය ලැබෙන්නේ මේ මාර්ගයට මධ්‍ය ප්‍රතිපදාවට තියෙන ආසාවත් අතහැරීමෙන් කියලා අර ලැබපු මිත්‍යක් ලැබපු ආනිසංස තව තවත් උතුම් පන්නරකින් ලබනකොට මාර්ග ඥානෙම නෙවෙයි විපස්සනා ඥානයක් ඥානයක් පාස ලබනකොට ලැබීමක් ලැබීමක් පාස ඒ Taman ඇති කරගත්ත නිවැරදි දැක්ම මාර්ගය පිළිබඳ නිවැරදි දැක්ම උතුම් විදියට පන්නර ගන්න. ඒතුවක් ඒක නැතුව නෙවෙයි හැබැයි පිරිසුදුමයි. මාතුරයිදයි. දඬරත් කරන නෙවෙයි. සුද්ධ කරන්න කරන්න කරන්න කරන්න පුංචි පුංචි පුංචි තනි ප්‍රධාන මාර්ග ඥානය ලැබෙන තෙක් අපි කියනවා සෝහන් මාර්ග ඥානය ලැබෙන තෙක් ඒ සෑම තැනකදීම මේ අෂ්ටලෝක ධර්මයේ વિશે කම්පා නොවීමෙන් නොවීම බාධක කරගෙන පන්නරයක් ලබනවා. ඒ පන්නරය හරිය අමාරු පාටරි කියලා තියෙනවා. මොකද අර කාමසුකල්ලි කාණියෝගේ අත්කලිමතාණිය වගේ වහා ප්‍රතිගෙන දෙන්න දඬුවම් ඒකේ නැහැ. නමුත් එතෙන්ට එනකන් වෙන ආපු උදව් කරන ආපු මධ්‍යම ප්‍රතිපදාවක් මොකද්ද කුණක් තිබිලා. ඒ කුණ දකින්නයි කියලා කියන්නේ තන නාස්තික දෙයක්වත් එහෙම නැත්නම් මන්දෝත්සාහයක්වත් ආත්මචාබංගත්වයක්වත් ආත්ම ක්‍රමයක්වත් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා කෙරුවේ නැත්නම් ඒ පුද්ගලයාට විශාල අබැද්දයක් නාස්තියක් විනාශයක් තියෙනවා. ශාසනයටත් වෙන මොහොත විශාල පාඩුවක්. ඒක නිසා අනුමුදව කරන්න ඕනේ අනිවාර්යයෙන්. මුත් කරන ගමන් නිතරම බලන්න ඕන අනුමුදව කරනකොට තමයි ඇත්තටම Tamanට අහුවෙන්නේ Taman වල සැලෙනවාද කියලා. අන්නේ සැලෙන හැම වාරයකම අනුමුදව දොස් කියන්න එපා, අල්ලපු කිච්ච දොස් කියන්න එපා, පිටහයට දොස් හොයන්න යන්න එපා. මේක ඇතුළෙම තියෙන සැලෙන ගැටලු කියලා. අන්නේ ඒ විෂයෙයි උනන්දු බව අඳුරන දෙන්නේ විදර්ශනා උපක්‍රේෂ පාඩමේදී තමයි හොඳ ලස්සනට. විදර්ශනා උපක්ලේශ කියන්නේ හරීම විචිත්‍ර ප්‍රඥාට බමනා ගෝචර වෙන සද්ධාහට අල්ලගන්න බැරි වගේ ධර්මතාවක් ඒක අපි තේරවාදී ඔය කරුණ උද්‍යපේ ඥාන ඉඳලා බල උද්‍යපේ ඥානයට පහු පාස් කරනකොට ඒක පොත්වල පෙන්නලා දෙනවා. මේ පෙන්නලා දෙනකොට ඒක මම ළඟදී කියවපු මන්ද මේවා කියලා නිකන් ප්‍රශ්න ඇති කරගන්නවාද කියලා මහායාන සූත්‍රයක සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට මේ දස උපක්ලේශ හා සම්බන්ධ සුද්ධියක් වෙනවනේ. අන්නේ සුද්ධිය බොහෝ විට ලබන්නේ අපි වේදනානුපස්සනාවේදී. ඊට කලින් කායනුපස්සනාවේදී අපි යම් යම් සුද්ධි වශයෙන් ලබලා තියෙනවා. ඒ සුද්ධි ලබාගෙන ඊට පස්සේ වේදනානුපස්සනාවට ගියාම අපි මේ මේ සැපය, දුකය, හරිය, වැරදිය ආදී වශයෙන් මේ දේවල් වලට පක්ෂග්‍රාහී වෙන එක මූණ මට්ටම් වෙනකන් හොම්බ උලනවා උලලා උලලා උලලා උලලා මට්ටම් කරලා අනේ මට්ටම් කර ජීව සඳහා තේරවාදී ආචාර්යවරු බොහෝම ධර්මානුකූලව උපක්‍රේෂ 10ක් හදවලා දිනවා ඕපාත ඥාන පිළිපි පස්සද්ධිය ආදී වශයෙන් ඒ දස උපක්‍රේෂ ඉතාම ආයාසයෙන් මේ වෙනකන් ප්‍රාර්ථනා කරපු අංග 10ක් විතර සඳහන් කරා උදාහරණයක් වශයෙන් කියන ඕපාශය කියලා කියන්නේ භාවනා කරන පහළ වෙන ආලෝකය හිතේ ප්‍රභාස්වරය. මෙන්න ප්‍රභාස්වරය හිතේ පහළ වෙනකොට යම් කෙනෙක් කරුණක් පැත්තක තියලා මේ ප්‍රභාස්වරයට ඇලිබැඳි ගත්තොත් එනස අනිවාර්යයෙන්ම සත්‍ය පණනවා. කාම රාග කාම රාග අනුසයක් හිතේ පහළ කරගන්න. පහළ කරගත්තට පස්සේ අර ආපු ගැම්මල් ටික වේලාවක් යනකම් ඕභාෂේ තියෙනවා ඊට පස්සේ වැටෙනවා වැටෙනාට පස්සේ පශ්චාත්තාපයක් වෙනවා ඊට පස්සේ මනුස්සයාට ආයේ මූල කර්මස්ථානට යන්න ඔක්ක සීබුද්ධිය නැති වෙනවා අර නැති වෙච්ච ඕභාෂයේ මතින් වික්ෂෝපයටපත් වෙනවා පත්න ඉවරලා අනිත් දවසෙත් වාඩි වෙන්නේ අර නැති වෙච්ච ඕභාෂය ලැබේවා කියන තෘෂ්ණාවෙන් එතකොට මූල කර්මස්ථානයේ අර අයන වායන ටික මතක නැති වෙච්චාම ඊයේ තරම්වත් ඕභාෂයට යන්න බැරි වෙනවා ඊට පස්සේ එන්නේ එන්නේ පිරිහිච්ච හිම්කටල්ලේ තියාන කනගාටු වෙන කෙනෙක් වඩපත් වෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය සමත භාවනාව ඕභාෂයට නෙවෙයි මේ කතා කරන්නේ විපස්සනා ඕභාෂය. අන්න එතනදී දැනගන්න ඕනේ මේ ඕභාෂය ලැබෙනකොට මේ ඕභාෂය කියන්නේ නිවන නෙවෙයි. මේ ඕභාෂය කියන්නේ අවසානෙ නෙවෙයි. මේකේ මේ අරමුණ හිතට එකලස් වීම නිසා අරමුණ සියුම් වීම නිසා ඇතිවෙච්ච ධර්මතාවයක් ඒ නිසා ඕභාෂය එනකොට ඒ ඕභාෂයේ මහරහ තමන්ට උදව් කරපු මූලික කර්මස්ථානය දැක බලා ගන්න තරම්. පිළිතර ගතියක් නැත්නම් ඕවාසික නතු ඕවාසිකින් අපි කරකලාතයි. ඒක නිසා ඕවාසිය හොඳ දෙයක් හරියට දන්නවා. මොකක්ද හරියට දන්න කියන්නේ ඕවාසිකා නිවන නෙවෙයි. ඕවාසිකේ අතරමඟදී හම්බෙන අතුරුපලයක් පමණයි කියලා අර ගත්ත වැඩ පිළිවෙල නැත්නම් අපේ මූල කර්මස්ථානය නැත්නම් අපි දේවල් දිහා නොසැලෙන ගතිය ඉස්සර කර ගන්න බැරි වුණොත් ඕභාෂයේ බාධාවක් වෙනවා. ඇත්තටම ඕභාෂයේ ඉඳ ඉස්සෙල්ලා ඒකත් ගන්න ලේසි ඕභාෂය ආපහු මුසුප්පු වෙනවා. මේ මුසුප්පු ගතියට කල්ලාතු ගුරුරයා කියලා දෙන කෙනා ඔබට යනකොට මෙන්න මෙහෙම යකෙක් කියයි එයා කාවොත් මෙන්න මේ අඟුරු කැල්ල පෙන්නපන් අඟුරු කැල්ල ඔය මංගන කතාවල කියන ගොඩක් කතා මොනවා තමයි. උංග වෙලාවට මතක දෙන්නේ යකාට ප්‍රේම කරනවා. අඟුරු කැල්ල පැත්තකට. ඉතින් එතකොට යකා නිසිසේ බුද්ධිය. ඒ නිසා මේ ඕභාෂය දිහා සමථ යෝගාවචරය බලන හැටි සමථ යෝගාවචරය වගේ පොඩි උගලක් නැතුව නෙවෙයි නමුත් විපස්සනා යෝගාවචරයට ඒක හොඳ අභියෝගයක් වෙනවා දැන් මම නියම ශ්‍රද්ධාවද තියෙනවා මට බීර්ය තියෙනවාද සතිය තියෙනවාද සමාධිය තියෙනවාද ප්‍රඥාව තියෙනවාද නම් මේක එනකොට එnde ඉස්සලට වැඩි බොහොම උනන්දුවෙන් අරමුණ සීල් මාරු කරගන්න හැටි දැනගන්න. එතකොට ඕභාෂය කරන්න පුළුවන් සීලය කළ පැත්තකට වෙනවා නමුත් හානිය කරනවා. මොදෝපාදයට බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඊගාට ඥාන පහළ වෙනවා. පුදුමාකාර විදියට මේ හේතුඵල සම්බන්ධතාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව ත්‍රිශික්ෂාව පිළිබඳව මේ අහපු බණ පිළිබඳව ගොජ්ජ දාලා ඉන්න පටන් ගන්නවා. බොහෝම ලස්සනට පොඩි රටේ. එතකොටත් හිතෙනවා මෙහෙම තරමක් යක් නම් අම්මා මුත්ත කාලයක් තිබුණේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මොකක් හරි වෙන්න ඇති. එක්ක රාත් වෙලා වෙන්න බිලන්නේ නැහැ. ඉතින් අඳිනවා. ඉතින් අර එතනදී ඇත්තටම ආර්ය මාර්ග ඥානදී ලැබිය යුතු අංග 8ෙම එක අංගයයි මතුවලා තියෙන්නේ. ඒක ලොකු කරගන්නවා ලැබිය යුතු මාර්ගංග සියල්ලටම බැරි. ඒකදල එමතින් තීන්දුව කරනවා අධිකක්ෂියවලටපත් වෙලා මට දන්නේ නැතුණාට මොකක් හරි වෙලා තියෙනවා කියලා අර ඥාන ඔබහස් ඥානේ බහගන්න. දැනගත්තොත් මේක අවශ්‍ය දෙයක්. නමුත් මේ අවශ්‍ය කරන අඳුම කඩුවනේ පොඩි එක උපාංගයක් විතරයි. ඒක දැන් ඕනෑමට වැඩිය ප්‍රකාශ වෙලා දීප්තිමත් වෙලා ඒ නිසා ඒක අසමබර ගමනක ලකුණක්. ඒ නිසා මම තවදුරටත් අරමුණ සූත්‍ර කරනවා. අරමුණ සියුම් කරනවා. අරමුණ අසුරු කරන්න ඕන කියලා ඒ ආපු ඥානීය වාසිය ධාරවගෙන මේක අවසානේ නෙවෙයි කියලා ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඥානය පිළිබඳ හරි පිළිපැදීමක් කියලා කියනවා. ඊට පස්සේ ප්‍රීතිය පහළ වෙනවා. පස්සන ප්‍රීතිය මුගේ ඇඟේ රෝගෝක්කමනේ වෙලා හැම සෛලයක් සෛලයක් පාසා ඒ කිරිමුට්ටිය පුතුරලා යනවා වගේ කනික කුද්ධික උද්වේග ආදි වශයෙන් පිළි පහල වෙන පටන් අරගත්තාම අරමුණ මොකටද කියලා හිතනවා. ඒක නිකම්ම එන්න පටන් ගන්නවා. ඕගාලෙන් පටන් ගන්නවා. ඒකටත් තමයි තේරුම් ගත්තේ නැත්නම් මේක මේ පුංචි කොටසක් විතරයි මේ කොහොමකට වැඩි අගේ කරන්න ඕනේ නැහැ කියලා ඒ වගේම ඥාන දීචි ඕපාස උපට්ඨිත සතිය පොළේ යහුවත් කැඩෙන්නේ නැති සතියක් කියලා. ඒ වගේම වීර්යයක් එනවා මේ වෙලාවේ කෑවක් පීරක් නැති වුණා. එහෙම නැත්නම් සාධ්‍යයක් ආවා මොනවා වුණත් ඇත්තටවත් මම හරින්නේ නැහැ කියලා ඉදිරියට යන්න පුළුවන් ලොකු වීර්යයක් එනවා. ඒ වගේම උපේක්ෂාවක් එනවා. පුදුම විදිහට ඕනේ හතරකට මයිල් කරන්න පුළුවන්, මෛත්‍රී කරන්න පුළුවන්. ඒ වගේම කොච්චර දෙයක් ආවත් ඉවසාගෙන ඉන්න පුළුවන් උපේක්ෂාවක් එනවා. ඒ වගේ එක එක එක එක ලකුණු වල ඉස්මතු වෙනවා. ඒ ඔක්කොම පිටිපස්සේ මේ නිකන්තිය තියෙනවා දසවෙනි ප්‍රක්‍ලේශය. මේ නිකන්තිය කරන්නේ ඇසීරට බන්ධලා ගන්න මේක මම උපයාගත්ත දෙයක්. මමයි හරියට මට මාවත ගත්තේ. අද මට භවනා හරියට මම ඉඳගත් හැටි හොඳයි. මේක තමයි කෙරෙන්න ඕන කියලා අර ඇතිවිච්ච සෑම උපක්ලේශකම කැමැත්තක් ඇති කරන ගතිය තියෙනවා. ඉතින් යෝගාස්තර කල්ලාතෝ දන්නවනම් මේ වෙලා තියෙන මධ්‍යම ප්‍රතිපදාවට ප්‍රේම කිවිලා. හරියන මාවතට ප්‍රේම කිවිලක් මේ කියන්නේම හරි මාවත නෙවෙයි. මේ කියන්නේම විමුක්තියක් නෙවෙයි අහුවෙන්නක්. මේකෙමුත් විමුක්තිය ලබන්න ඕන. ඡාගෝ පටිනිසග්ගෝ මුක්තිය අනාලය. මේකත් ත්‍යාගයට දෙන්න ඕන. මේක අතර ත්‍යාගවත් වෙන්න. පැටිනිස්සක්වත් හරින්න ඇති. මුක්ති මේ මිදෙන්න ඕන. මේකට අනාලය ඇති කරන්න, ආලය හරපියන්න ඕන කියලා මේ සෑම දෙයකටම වෛර කරනවා කියන එක නෙමෙයි මේ නිවන නෙවෙයි. තාම මූල කර්මස්ථානේ සුද්ධ කරන්න දෙයක් තියෙන බවට මාර්ගය පිළිසිඳින දෙයක් තියෙන බවට මේ එන එන සුබ ලකුණකින්ම තේරුම් ගත්ත කෙනා. වටහා ගත්ත කෙනා උත්තරුණෝදය ඥානවල බලවත් උද්දබ්බේ ඥානයට යනවා කියලා කියනවා. එහෙම නොවුනොත් ඒ තරුණ උද්‍යප්පේ ඥානයේදී ලාමක උද්‍යප්පේ ඥානදී එක තැන කරකවෙන්න පටන් ගන්නවා. බලවත් උද්‍යප්පේ ඥානට ගියාට පස්සේ වෙන්නේ මොකද? මේ ප්‍රීති ඥාන ඕපාස පස්සද්දී ප්‍රථමනාදී සියල්ලම තියේදී මතුවෙන මතුවෙන තා කර්ම වල ඇතිවීම නැතිවීම මෙවුවත් තුලින් විනිවිද දැක ගන්න පුළුවන්ට ඒක පුදුම වේගයක් ගන්න. මෙව දකින්න දකින්න ඒ වේගය අඩු වෙනවා. මෙව හරහා බලනකොට මාර්ගය අමාර්ගය දැනගෙන හරහා බලනකොට ඒ යෝගාවචරය උසස් ඥානයකට යනවා. එතකොට ඊයේ හිතිය ධර්මෝදයක් වෙන අද බලවත් උදබ්බේට යනකොට එතන නිරෝධේ යම් ලක්ෂණයක් උත්ති. ඒ වෘත්‍යත් එක්කම අර උපක්ලේශ ධර්ම වල සූර භාවය පිළිබඳ මාර්ග ඥානය තහවුරු. ඉතින් මේ විදිහට ඇත්තටම ඒ මහායාන එක සූත්‍රයක් මම කියුවා. ඒක මේ කායානුපස්සනාව සම්බන්ධවත් ඒ වගේ කරුණු 10ක් පෙන්නලා දෙනවා. වේදනානුපස්සනාව පිළිබඳ මේ කරුණු 10 දක්වනවා. ඊළාට සංඥා මේ පිළිබඳව මතක් කරලා දෙනවා ඕනම දෙයක් ගොනු කරලා කියන්න පුළුවන් බව පිළිබඳව. එහෙනම් සංවේදනයේ විශිෂ්ටත්වය උතුම් විදිහට ඇතුළේ පටන් ගන්නවා. එතකොට මේ මනසේ ආපු නැති දෙයක් පවා හිතා ගන්න බැරි දෙයක් පවා ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න උත්තර දීමෙන් මිනිස්සු අස්ථාදයටපත් කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු විශාල දේශකයන් වශයෙන් වශයෙන් අනුර කතා බහක් වෙමින් නැතර කරන්න ගියොත් ඒකෙන්ම තමන්ගේ ගමන පාදයි. ඒ නිසා එතෙන්දි පරිස්සම් වෙන්න ඕනේ. ඒක හොඳ දෙයක් තමයි සාසනයට අවශ්‍යයි එහෙම. මේ කවුරුත් එක්ක හොඳට කියන්න පුළුවන් ශක්තිය. නමුත් ඒකෙන් මේ තමන්ගේ වැඩ බහ දා කරගන්න නැතුව අරස්ව වීමේ ශක්තියක් ඕනයි කියලා. එහෙම සංස්කාර පිළිබඳවත් කරන කියන ඕනේ වැඩක් බුද්ධ සංවිධානය ඕන දෙයක් ඇඟේ දාගන්න තෝ කරන්න පුළුවන් ශක්තිය හම්බෙයි. ගෙදර කුස්සියම වශයෙන් සුමේ කටයුතු කරනකොට වේවා ගොවියෙක් වශයෙන් ගොවි පලක් කරනවා වේවා ව්‍යාපාරයක් කරනවා වේවා පන්තියක් ඉස්කෝලයක් කරනවා වේවා මොන දේ කරත් සංස්කරණය කරනවා ඇඟේ දාගන්න. ඒක නිසා මේ මනුෂ්‍ය සමාජාට ඒ මතින් කොටු වෙන වෙලාවල් එනවා. විඥානෙත් විඥානස්කන්ධය සම්බන්ධයෙන් දේවල් වෙන්කොට හඳගෙන මේ පව මේ පින මේ උණුසුම මේ සිසිලස මේ පඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායෝ පඨවි ධාතු මේ බරපතල මේ සහැල්ලු කරති කියලා එක ළඟ කොච්චර පටලවල තිබ්බා නිරෝධ දැකීමේ ශක්තියක් තියෙනවා ඉතින් මේ සෑම දෙයක්ම මමය මාගේ මගේ ආත්මය කියන හැඟීමෙන් ප්‍රපංචකරණයට ගියොත් එතන එතන කොටේ අන්නේම කොටු නොවි යන්න නම් මේ පහළ වෙන පහළ වෙන මේ දක්ෂතා පහළ වෙන පහළනේ කුසලතා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන පැත්ත මේ පාරේ සුදු පැත්ත පිළිබඳව කරන විචනය පමණයි. මේ කළු පැත්තක් තියෙනවා. මොකක්ද මේ කළු පැත්ත කියලා කියන්නේ? මේ ආලෝකය පහළ වෙච්ච දවසේ ආලෝකය පහළ වුණා කියලා සතුටු වෙන්න වගේම පහළ වෙච්ච ආලෝකේ නැති වෙනවත් එක්කම විශාල කාලකන්නිකම කොහොමද බලන්නේ? ඒ වගේම සමාධිය ඇති වෙනවා කියලා ඒකට අහු වෙනවා වගේම සමාධිය නැති වෙච්චාම ඒකට වෛර කිරීම තුළින් ඒහා සමාන පැටිලක් වැටෙනවා. මේක හොඳට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එක තැනක පෙන්ලා දෙනවා. උන්වහන්සේ මතක් කරනවා සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ පහ ඉන්දිය ධර්ම බල ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල. ඒක ඉන්දිය ධර්මයක් ඉඳලා ඉන්දිය ධර්ම කියලා බල ධර්මයක් වඩපත් වෙනවයි කියලා කියන්නේ සඳහන් කරනවා ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වා ඉඳලා ශ්‍රද්ධාව බලයක් වඩපත් වෙන්නේ අස්සද්දේන කම්පතිකි ශ්‍රද්ධා බලං කියලා කියනවා. තමන්න කවදාකවත් නැති විදිහ අශ්‍රද්ධාව බලය. හිතා ගන්න බැරි විදිහට මේ පාපතර හිතවිලි එනවා. කවුද බුදුහාමුදුර කියන්නේ මොකටද බුදුහාමුදුර අපට ওই ධර්මයෙන් ඇති වැඩේ මොකද්ද? සංඝයා කියලා ඕනේද සීලයක් අවශ්‍යද කියලා අර උදේට කොටනකරන ආපු සාදු චරිතයේ සද්ධාව නැති වෙනවා ඒකේ වෙලාවට අරුමයට පශ්චාත්තාවයක් ඇති වෙනවා මං මගේ කෙනෙකුට මේ මොනවද පරිදි කියලා අෂ්ටත්තහ පහළ වෙච්චාම උංගාසලෙට පටන් ගන්නවා සාරිපුත්‍ර සාංශය සඳහන් කළ තියෙනවා ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කියලා කියන්නේ අශ්‍රද්ධාව පහළ වෙනකොට සැලෙන මනස කියන කෙනාගේ ශ්‍රද්ධාව තාම වැඩ කරන්නේ ඉන්ද්‍රිය මාර්ගය ඒක නොසැලෙන මනසකට ආවට පස්සේ ශ්‍රද්ධාව බලයක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව කියන කොටත් හොඳයි. නැති වුණත් නොසැලෙන මනසක් තියෙනවා. දන්නවා ශ්‍රද්ධාව කියන්නේ අනිත්‍ය ධර්මයක්. වේලාවක තියෙනවා. තියෙනකොට හොඳයි නැතිකොට නරකයි නෙවෙයි. තියෙන කොටයි නැති කොටයි නොසැලෙන මනසක් ඇති කරගන්න ඕනේ. ඒක නිසා මේ මිනිස්යාට මේ බණ අහන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් මේ සම්මාදිට්ඨිය පිළිබඳ හැඟීම ඇති වෙන්න ඉස්සර වෙලා හැම වෙලාවෙම සුචරිතවාදී කියන්නේ සද්ධාව හොඳ දෙයක්. අසද්ධාව නරක දෙයක්. ඒ නිසා අසද්ධාවේ කම්පා වීම අයිතිවාරිකමක් කරගන්න. මොහු ධර්ම විචක්ෂණ භාවය අත්තාවෝ මාගේ සාධිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අසද්දේන කම්පතිති සද්ධා බලං. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය මට්ටමේ බල මට්ටමටපත් වෙනවා කියලා කියන්නේ අසද්ධාව ඇති වුණාට ඔකට පශ්චාත්තාප කරන්න එපා. හේතු කර්ම බලන්න හේතු කර්ම කොට වෙච්චාම ආය සද්ධාව එන්නේ. කනගාටු වෙලා නිකටල්ලේ කියන අඬන්න ගත්තොත් වෙන්නේ මොකද? දිගින් දිගටම දිගින් දිගටම ජීවිතේ කාලා ගන්න. ඒකෙන් අපිට ඊගාව චිත්තක්ෂණයටවත් නැවම මුණ දී ගන්න බැරිලා. ඒ නිසා සද්ධාව තියෙනවා නැතත් නොසලෙන මනස. ඒ වගේම වීර්යය ගැන කතා කරනකොට කියනවා කුසීතේන කම්පතිටි වීර්ය බලක්. මුද්දතෝ නිදි කියලා වැඩ. එහෙම නැත්නම් සක්මන් කරනකොටත් වෙනවා පැද්දිලා විසි වෙනවා. එහෙම නැත්නම් මොන විදියකින්වත් තරමට මොන කියන්නේ. ඒකෝට හරි ලැජ්ජාවකටපත් වෙනවා. තනියම ඉන්නවනම් කොට්ටේට වළඳ කියලා එහෙම මහන්සි වෙනවා. පිළිදක් එක්ක හිටියෝ. සමුහ භාවනාවට ගියෝ. ඉතින් ලුණු මල්ල වගේ වැක්කරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් නැගිටලා බලනට හරි ලැජ්ජාවක් පාර වෙනවා සි. මම වගේ කෙනෙකුට තරම් නැහැ. මෙහෙම කොහොමද ඉන්නේ කියලා අර වීර්ය නැතුව ලීන හිත පහළ වෙච්චාම චීන මිත්‍ය පහළ වෙනකොට ඒක මේ වහ කන්න හිතෙනවා. ලැජ්ජාවේ පතුලටම සිතාගන්න. ඉතින් සාරිපුත්‍ර සාන්ති සඳහන් කරනවා අන්නේ වගේ කුසීත හිත පහළ වෙච්චාම සැලෙන මනස තියෙනවනම් ඒ වීර්යයට කියන්නේ වීර්ය ඉන්ද්‍රිය කියලා. කුසීත හිත පහළ වෙච්චා නොසැලෙන මනස තියෙනවනේ ඒකට කියනවා වීර්ය බලය. ශ්‍රද්ධාව ගැන එහෙමයි සතිය ගැන තියෙන එක තමයි ශ්‍රේෂ්ඨම කියවන තමා දේන කම්පතිති සති බල අප්‍රමාදී ගැන සතියනේ නමුත් අපි අනන්ත දවසේ වැඩ කරනකොට පරියන්ක ඉන්නකොට සක්මණේ ඉන්නකොට අහුවෙනවා ප්‍රමාද අවස්ථාව අසත්‍ය අවස්ථාව හම්බෙච්ච ගමන් චිස්කී බදලජ බයක් පහළ වෙනවා මම මේ නිවාඩු දාගෙන ඇවිල්ලා රිට්‍රීට් එකට ඇවිල්ලා කොහොම බලමු හිතපිට ගියා කොහොම බලමු සද්දා සද්දකට හිත ගැටුණා වේදනාවට හිත ගැටුණා කියලා අර සතිය කැඩීම පිළිබඳව විශාල ලැජ්ජාවටපත් වෙනවා. අනේ මේ සතිපට්ඨානය කරන්න ඉස්සලා මේවා දන්නේත් නැහැ. කිසි බයක් නැහැ. මේ දුක තිබුණේ නැහැ අපට. මේ සතිපට්ඨානය කරන්න ගියාට පස්සේ ආපු දුකක් තමයි මේ. කොහෙදෝ නැති සත්‍යයක් ඉස්සරහින් කියන්නේ සත්‍ය ගන්නවා කියලා දැන් අඩන. මේ සත්‍ය බුදුහාමුදුර අපිට දීලා තියෙන නිවන් දකින්න දැන් සත්‍ය අපිට දුක පිණිසුම් කියලා. ඒ නිසා ඒ නයි විසට මෙන්න මේක තමයි. ප්‍රතිවිෂ එවැනි සතිය කැඩිච්ච වෙලාවක සතිය කැඩිච්ච බව දන්නවනම් විශේෂයෙන්ම මට නොසලී ඉන්න බැද්ද කියලා බලන්න පුළුවන් නම් ඒකට කියනවා සති බලය. ඉතින් මේක හම්බුනාට පස්සේ මම මෙහෙම කියන්නේ කොහොමද නෑ. මට හිතුණා අර ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ Power of Mindfulness කියන පොතට අනිවාර්යයෙන්ම තිබිය යුතු කොටේෂන් එකක් කියලා. මොකද ඒ සංස්ථාවත්ම ලක්ෂණට ඒ වචන එළියලා තියෙනවා සති බලය කියලා සිහියේ බලමයි මේ කියලා මේක පොත පරිවර්තනය කරා සිංහලට ඒ බවවත් දන්නේ නැතුව ඒ බෞද්ධ සංස්කෘතික ප්‍රකාශ සංස්කෘතිය දැන් පොත දෙවෙනි සැරේට පරිවර්තනය කරලා තියෙනවා සත්‍යමත් භවයේ බලය කියලා කතුරු දෙන්නේ මේක දැනගවත් මේ කොටේෂන් එක නැත්නම් මේ බුදුජානනාථගේ නෙවෙයි මේකත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ තියෙන පරිසම්බිදා මාර්ගයේ සමාදේන කම්පතිති සති බලං. ඊපස්සේ අපි නිස්සාරණමනේ ලෝකෝයකට ගත්තා මේක. නිසනවනේ දැන් අපි ගහන්නේ පමාදේන කප්පතිටි සති බලං. ප්‍රමාදයටපත් උනා පත් උනා කියලා නොසැලෙන මනස තමයි සති බලය කියන්නේ. ඉතින් මම කැමති මේක පිළිබඳව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඒක මම දන්නවා පැහැදිලිවම නිරෝධ සත්‍ය නැති වුණාට මේ භාවනා ජීවිතේ ගොඩාක් ටෙන්ෂන් එක බසන්න. ඒ මොකද්ද? අපි අරමුණේ ඉන්නවා. අපි ගන්න නිදර්ශනයක් විදිහට ආනාපානිය. ආනාපානිය ඉන්නකොට ඔන්න අපට දන්නේම නැතුව අපිට හිතවිල්ලකට යනවා කියන නිදර්ශනයක්. දැන් හිතවිල්ල ඉන්නකොට ඒක පාට අපිට සීපත් වෙනවා. මම මේ හිල් අරගෙන වාඩි වෙලා හිතේදී මූල කරපත්තාන. මම හරිනම් ඉන්න ඕනේ. ආස්වාද ප්‍රසන්න නමුත් දැන් හිත තියෙන්නේ කොහෙද? මොකක් හරි අතිගනාගතෝ රාග දෝෂෝ හිතවිල්ල කියලා ඒ හිත හිතනකොටම අපි හිතම ආපහු එනවයි කියලා ආස්වාදතෝ ප්‍රසවාසයට එතකොට මේ සිද්ධිය අපි විවේචනය කරලා විග්‍රහ කරලා බලුවොත් අරමුණේ අරමුණ කියන්නේ එතන මොකක් කරත්තානේ අපි ගම ආනපානේ ආන ආස්වාසය කියලා ගමු නැත්තම් පැටලෙවි කියලා ආස්වාසයේ තිබී දුහිත හිතිලක කඩා යෑම අසතිය වෙනවනේ ප්‍රමාදයක් වෙනවනේ ඒ ප්‍රමාද වෙනකොට අපි දන්නේ නැහැනේ දන්නවනම් වෙන්නේ නැහැනේ මේ වැඩේ ඔන්න ඊට පස්සේ ඒක දිගේ කක කක කක කක හිතිවිලි කක කක යනකොට මොකද්ද තැනකදී අපිට වැටෙනවා something wrong somewhere. මොකක් හරි අපත්‍යක් කියලා කියනවා. තේරෙනවත් එක්කම හිත ආපහු අපේ හිතම ආයෙත් ලැජ්ජ බයක් ඇති කරගෙන ආස්වාසයට ආවා. ඒකට යෝගාවචරයට පුළුවන් ඕනනම් ආස්වාසයේ තිබෙන හිත සතිය කැඩිලා ප්‍රමාදයට වැටෙනවා කියන ඕනම කනගාටු වෙනවා. එහෙම නැත්නම් කැඩුණු බව දැනගෙන මගේ හිත ආපහු මට සතියට ආස්වාසයට ගන්න පුළුවන් කියලා සතුට වෙනවා. කවුද බලන්න හිතලා මේ සතුට වෙන පැත්ත ඉස්සර කරන කනකාඩු වෙන පැත්ත පුංචි කරගන්න සම්යද්දෘෂ්ටි තියෙනිය එන්නේ මේ හැමදාම හිත පිට යනවා කියලා ඊසాత පැදගෙන පපුවට ගන්න ඇඬුවට හිත පිට යන සෑම චිත්තක්ෂණයක් පාස නැවත හිත අරමුණට එන්නේ කොටින්නේ බෑ නැත්තම් මේ චිත්ත සම්පූර්ණ වෙන්නේ නැහැ. කවදාකවත් අපිට හිතක් පහළ වෙනවද? සතිය නැති බව දැනගෙන හිතෙන්න තියෙන බව දැනගෙන දැනගත්ත ගමන් හිත ආපහු අරමුණට එන එක නම්බු කළ යුතු වටිනා ගුණයක් මේක මම කවුරුත් ණයටගත් එක්කුත් නෙමෙයි බුදුහාමුදුරු දීපෙක්කුත් නෙමෙයි මම මෙතෙක්කල් භාවනා කරපු නිසා මගේම මගේම අත්තරකින් සාහදුක එකක් කියලා කවදාකවත් අපි සතුටු වෙන්නේ මේ සතුටු වෙන්න පටන් අරගත්තොත් අපිට මේ සතුට පරියන්කෙත් ගන්න. සක්මනේ ගන්න. ඉඳින්දා වැඩලක් ගන්නවා. විශේෂයෙන්ම වර්ධිනකොට එන සතුටක්. එතකොට වෙන්නේ මොකද්ද? පමාදේන කම්පති. පමාවට ගියා තමයි පිට ගියා කියන කනගාටුවට වැඩිය ඒහා සමානව අපව අරමුණට ගන්න පුළුවන් වුණා කියන සත්‍ය විතරමයි අපි බලන්නේ. ඉතින් ගැන ගණන් ගන්න නැහැ. ඒකත් ඒක සමාදම් වෙන්නේ මේක තමයි සති බලය කියන්නේ. ඒ සාමාන්‍ය මේ පාඩම දන්නේ මේ දෘෂ්ටි නැතිගෙන සත්‍ය ගැන හැම වෙලාවෙම පශ්චාත්තාප වෙනවා. ඔක් කවදාකවත් මේ කැඩිච්ච වාරයක් පාසාපෞහිත ගන්න පුළුවන්කම අනුමත කරන්නේ. මේක ගොඩේ තාලෙට උගන්වන ක්‍රමයක්. ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා නිකන් අස්වසාලන්ද කවුරුහරි කියනවා මට හරියට හිතේ මා රකේ කරනවායි කියලා කියනවා මූල කර්මස්ථානයේ තිබිච්ච හිත හිතවිල්ලකට කැඩිලා ඒ බව දැනගත්තට පස්සේ ආය මූල කර්මස්ථානට ඇවිල්ලා තිබුණ තැන ඉඳලා වැඩ කරගෙන යනවා නම් හිතවිල්ලෙන් බාධාවක් වෙලා නැහැ කියලා හිතනවා. ආපහු මූල කර්මත්තන්ට ගන්න බැරි නම් හෝ මුලක ඉඳලා හදාන යන්න වෙනවා නම් අන්න බාධාවක් එනවා. එතකොට මේ කියන උපදේශයේ තේරුම් ගත යෝගාවචරය කල්පනා කරලා බලනවා නම් හිත අරමුණ යනවා. වේදනාවට හරි සද්දකට හරි හිතවිල්ලකට හරි මේක නැති. හිතවිල්ලෙන් ඉඳලා තැනකට හිතවිල්ලකට යනවා. ගිය ගමන් ආපහු ඇවිල්ලා අරමුණ හිත අරමුණට තිබුණු විදිහටම මූල කර්මස්ථානයේ නැත්නම් ආස්වාසේ මුලමදාක බලන ගතිය තියෙනවා නම් ඒ ගුරුවරයා විසින් දෙන උපදේශය අනුව ඒක නම් හිත කඩුනා කියලා හිතනක් කරගන්න නැතුව මේ හිත පිට යන්නේ හානියක් වෙලා වෙනා නෑ කියලා හිත හදාගත්තොත් ඒ යෝගාවචරය තේරෙයි ලෝකේ තියෙන මොන්න තරම් හිතවිලි ආවත් මේ සතිය කියන ආයුධයට යටයි අපි හිතවිලි උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චර තානාරින්ද කමක් නැහැ. රාග වෙන්න අරින්න, ද්වේෂ වෙන්න අරින්න, මෝහ වෙන්න අරින්න. නමුත් අපි පුරුදු කරපු සත්‍ය බලමහිනේ කියලා කියන්නේ. මේක ගමේ පොටේ ඉඳලා කියනවා නම් වළංකාරයට සුමානක වැඩ පොළු කාර්යයට වරුවක්. නිලන එකයි තියෙන කොන කියලා කොච්චර වළං හැදුවක් පොල්ලක් ගත්තාම නේද? ඔගේ ඕන තරම් හිතපන් මම නෙවෙයි ගණන් ගන්න මම අගේ කරනවා හිතවිල්ලක ඉඳලා ආවෝ අරමුණ දෙන්න ගමන් විතරක්. කියන මේක තේරුම් ගත්තොත් ඒ මනසට තියෙනවා අන්නේක තේරුම් ගන්න වෙලාවේදී හම්බෙන නිරෝධය හම්බෙන වෙලාවේදී හම්බෙන සැප මුදා හැරීම අතහැරීම ආලේ හැරපීම ඕකේ සතිය පිළිබඳ ආලය හැරපීම ඒතකොට සති ඉන්ද්‍රිය අතහැරලා අපි දැන් අල්ලන්නේ සති බලයක් ඒකට මාර්ගය පිළිබඳ කොච්චර කවුදක් පිළිබඳ කියලා බලන්න ඉතින් ඒක වෙන්නේ අර වැරද්දකුත් වෙලා හරි පාටට වැරගෙන. ඒක මෙතෙක් කල් කෙරුවා ගණන් ගත්තේ නෑ දැන් ගණන් ගන්න. දැන් ඒක සමාදන් වුණා. දැන් ඒක තේරුම් ගන්න. තේරුම් ගත්ත ගමන් තමයි තේරෙනවා මේ දේ කොච්චර සිද්ධ වුණා. ඒකට සාදු කියලා සමාදන් වෙනකම් ආනිසංස නැහැ. ඒ තරමටම අකාලිකයි මේ ධර්මය. මේකයි අකාලිකයි කියලා කියන්නේ යම් චිත්තක්ෂණයක චිත්තක්ෂණ කියලා හිතලා නෙවෙයි වැඩේ වෙද්දිම තමන්ගේ පුරුද්දට ආපහු සතිය අරමුණට ගන්නකොටම හා මේක තමයි මේ සති බලය කියලා කියන්නේ මට මෙතෙක් කල් තිබුණ සති ඉන්ද්‍රිය දැන් නම් මේක බලයක් වෙලා කියනවා කියලා වෙච්ච වැරද්ද වැරද්දක දාලා අර පිළියම් කරගත්ත පැත්ත කල්පනා කරන්න පටන් අරගත්තොත් මේ යෝගාචරය මම දාදු කැටයක් දානවා ආය දුකක් එනකම් බලන්නේ ආය හිත පිට යනකම් බලන්නේ මේක නැවත සාති කරගන්න උච්චර ගන්න හිත පිට යන මහා කාලකන්නිකමක්, මහා භූඤ්‍යමක්, මහා පශ්චාත්තාපය. මේක දැනගත්තට පස්සේ කියයි හම්බට හිත පිට යන වෙන ඵලයක්. මම බලාගෙන ඉන්නවා පිට ගියේ හිත එන්නේ කොහොමද කියලා. මේ ලෝකෙ මෙතුවක් කල හොයාගත්ත සෑම විද්‍යාත්මක නිෂ්පාදනයක රහස උතන තියෙනවා. එක එක විද්‍යාඥයෙක් නෙවෙයි ඔබ හොයා ගන්නවා. හොයන කර පස්සේ තමයි ඒක විද්‍යාත්මක. ඔක්කොම පොත්. අහම්බෙන් ඩොක්කලා හම්බ වෙනවා. හම්බුනාට පස්සේ මේ මනුස්සයාගේ තියෙන විශිෂ්ටත්වය තමයි හඳුනගන්නේ. අපිටත් ඔය විද්‍යාත්මක හොයන හැම දෙයක්ම හැම මොහොතකම වෙනවා අපේ තියෙන දේ අපි ඒක පේටන්ට් රෙකෝඩ් කරන්න යන්නේ නැහැ ටීවීස් එකක් දෙන්නේ නැහැ හඳුනගන්නේ නැහැ. උදේින්ලා හැන්ද වෙනකන් අපි දකින හැම හීනම විශාල චින්තනයේ විශිෂ්ටාංග. අපි දන්නේ අපි ගණන් ගන්නෑ. මොකද ඒකෙන් අපිට ලොකු ආඩම්බරයක් එන්නේ ඒ කනකට වෙන්න කියලා නෙවෙයි මම කියන්නේ මේ විද්‍යාත්මක නිෂ්පාදන කියලා කියන පොට්ට කියන්නේ මම කතා කරන්නේ. එක්කෙනෙක්වත් විද්‍යාඥයෝ නෙවෙයි ඌව හම්බ වෙනවා. ඔක්කොම පයින් විදගෙන යන පය හැප්පිච්ච දේවල්. මුත් හරුවචනාදී එකම විද්‍යාවක්වත් නෙවෙයි ගත්තේ ඌ අවිද්‍යාව මෙන්න විද්‍යාව මොකද්ද? මේ නොසැලෙන මනස. මේ නොසැලෙන මනස අවබෝධ කරගන්න දැන් මේ කියනකොටත් මොනවද අවබෝධ වෙනවා ඇති. නමුත් ඒක නෙවෙයි මේ කතා කරන්නේ. හරියටම පරියන්කේදී හිත පිට ගිය වෙලාවක කාලයක පාරට ඒක තේරුම් අරගෙන හිත පිට ගියා කියලා ආපහු අරමුණට එන එක යන්ත්‍රයෙන් පිටින්නේ. අන්න එක්කොටම මේක අවබෝධ කිරීම නිසා හිතේ මුදා හැරීමක් සිදු වෙනවා. එක්කොටම අර කියපු වචනේ මේ අහන බණ Taman එක හොඳයි කියලා පිළිගත්ත චින්තාමය ඥානෙට කොටු වල. ඒක පන්නරයක් කියනවා. මේ දෙක අතර කාල පරතරයක් නැහැ. මේක අකාලිකව සිද්ධ වෙනවා. මෙවැනි අකාලික වී එකකින් යන්න බෑ. බොහෝම ගණනක් වෙනවා. ඊට පස්සේ සත් සමාධිය ඔච්චරමයි කියන්නේ. මම හිතනවා මේ සත්‍ය පිළිබඳව මම දීපු නිදර්ශනය කෙනෙකුට අච්චත මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන ක්‍රමයේ හැටි තීරණය ගන්න පුළුවන්. ප්‍රඥාවෙත් ඔච්චර. ඔච්චර ශ්‍රේෂ්ඨ බුද්ධිමත් කතියක් වුණත් ඒ ප්‍රඥාව කියන්නේ දුක්ඛ සත්‍ය කොටසක් කියලා යනවා. ඒක නැති කරන්න හදන්න යන්න බෑ. එතකොට ඒක අනවශ්‍ය දුකක් වඩපත් වෙනවා. ප්‍රඥාව එයි යයි. අපිට පුළුවන් බලන්න ඕනේ ආවත් එකයි නාවත් එකයි සමසිත එක. ඉතින් මෙතන මම වාක් වෙලාවට මතක් කරනවා අර ගියා ගිලා හාමුදුරන් කරපු ආරාධනාව. ස්වාමීන් වහන්සේ අපේ ජීවිත පිටවත් තියෙන වැඩියොත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි ස්වාමීන් වහන්සේ. ඕක තමයි සාධියටත් කියන උඹ හිතියත් හොඳයි. ඔබ නොහිටියත් හිඳයි, නොහිටියත් වැඩියත් හොඳයි කියලා කියන එකයි. ඒතර සත්‍යයට අපි වාල්කම් කරන්න ඕනේ. සත්‍යයට දාස වෙන්න ඕනේ නෑ. <clears throat> අපි උත්සාහ කරන උත්සාහ කරන නිසා නේද මෙතෙන් දවස් සතිය ඉන්දියා පාඩපත් කරගත්තේ. මොකද සති බලයක් පාඩපත් වෙන්න අපි ටිකක් සෙල්ලක්කාර වෙන්නේ. අපි ටිකක් රැඩිකල් වෙන්නේ. අනේ රැඩිකල් බව අපි සාක්ෂාත් කරන එක තමයි මම මෙතනදී අදහස් කරන්නේ තදංග වශයෙන් නිබුතිය ලබනවා. නිරෝධයක් අපි ලබනවා ඒ භව අස්පනා පිටම සිදු වෙනකොටම ආ මේක තමයි මේ කියන්නේ කියනකොට එතකොට ඒ සඳහාගත් ක්‍රියාමාර්ගය තහවුරු වීමක් වෙනවා මම මේක හිතන්නේ ආද ඒක වුණා හරි එතකොට මම මේක දැනගත්තා කියනකොට Nirodhe ලබලයි මාර්ග ඥානෙ ලබන්නේ කියන එක මම කියන්නේ මේ මාර්ග කියන්නේ සෝවන් මාර්ග නෙවෙයි මේ පුංචි පුංචි පිමි හැම දෙයකම අර අවසානයේදී ඒ සිදුවෙන සිද්ධියේ පුංචි පෙරවුවක් හිතුවා. ඉතින් මේක විස්තර කරන සර්වඥන් වහන්සේ මේ සත්‍යයේ මේ නිරෝ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥානය කියනවා. ඉදා තංකෝපණිදං තංකෝපණ වික්කවේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යම් භාවේ සබ්බන්තිකෝ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි විද්‍යාවුදපාදි ආලෝකෝදපාදි මේක බණෙන් අහලා හිතින් හිතලා එක දවසක ආයෙදිම සාක්ෂාත් කරයි කියන එක චිත්තක්ෂණය ඊට පස්සේ මේ මනුස්සයා දන්න ඕන්න මේක ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ඒ විමුක්තිය ඒකෙන් ලැබෙන මේ සතියෙන් පවා විමුක්තිය ලැබනවත් එක්කම මාර්ගය පිළිබඳ ලොකු පණදයක් ලැබෙනවා කියන එක එමත්ින් තමන්ගේ බුද්ධියට දින්න වෙන්නේ. ඒක බහුලීගත කරන්න ඕනේ. නැවත නැවතත් දසවාරයේ දහස්වාරයේ දසදහස්වාරයේ බහුලීගත කිරීමටයි භාවනා කරනවා කියන්නේ. මේ පළවෙනි සිද්ධිය භාවනාවක් නෙවෙයි. ඒක අහඹයක්. අහඹේ සිද්ධ වෙන ඉතින් ඉඳගෙන ඉන්නකොට වෙන්න පුළුවන්. ඇවිදින්මින් ඉන්නකොට වෙන්න පුළුවන්. එනත්තම් සක් ඉදිරියට වැඩ කරනකොට වෙන්න පුළුවන්. නමුත් මේක අපි ඇත්තටම භාවනා නොකරන කාලෙත් වෙන්න ඇති. නමුත් අපි දැන් මේ නෛර්යානික සීසත් ධර්මික වැඩ කරන්නේ, ශාසනික වැඩ කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට 84000 ක්‍රමයට කියලා දෙන්නේ මේකයි. ඒ කියලා දෙන දේ කොච්චර පොතේ තිබ්බත් කටපාඩම් කරාට මේක සාක්ෂාත් කරනවා කියන එක වෙන එකක්. ඒකෙන් අපිට පේනවා පැහැපින් කරලා තියෙන බව. නමුත් ඒක බුද්ධි ලබන්න. බුද්ධියට හින්න වෙන්න නම් ලක්ෂ වාරයක් ඒක වෙන්න දෙන්න ඕනේ. නමුත් වාසනාවක් තියෙන්නේ හිත පිට යන්නේක නොමිලෙම සිද්ධ වෙනවා. ඒකට ගෙවන්න ඕන කමක් නැහැ. අකරතැබ්බ ඕන තරම් සිද්ධ වෙනවා. එන හැම අකරතැබ්බකදීම ආපහු සුවීමේ කුච්චක් තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ ජීවිතේ ඉන්න බෑ. අන්නේ සුවින පැත්ත විතරක් බලන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා කවදාකවත් මායයට බිම දාන්න බැරි කෙනෙක් වඩපත් වෙනවා. අපරාජිත තත්ත්වයකටපත් වෙනවා. මොකද එයා පෝෂණය ලබන්නේ වැරද්දෙන්. එන සෑම වැරද්දක්ම බලන් ඉන්නවා. වැරද්දාවට තක්මුක් වෙන්නේ කලකොල වෙන්නේ සද්ධාව තියෙනවා කැඩෙනවා Taman මොකද කරන්නේ වීර්යය තියෙනවා කුසීත බව කරන මොකද කරන්නේ සතිය තියෙනවා ප්‍රමාදයට වෙන්න මොකද කරන්නේ සමාධිය එනවා කැඩෙනවා හිත වික්ෂිප්ත වෙන්නේ මොකද කරන්නේ ප්‍රඥාව වෙනවා තකතිරුකම් කරනවා මොකද කරන්නේ නැසීහෙන මනුස්සත්වේ එකක්වත් දඬුවම් ලැබෙwidetilde වැඩේ සතිය වැඩුවා කියන්නේ කරදරයි. සතිය කැඩුනා කියන්නේ අපරාධයක්වත් කියලා එකක්වත් නෙවෙයි. මේ ආර්යපතේෂණ කියලා කියනවා. මේ සඳහා මේ දෘෂ්ටිය නැතුව මේ මේ කියන සම්මාදිට්ඨිය නැතුව අපි කොච්චර භාවනා කරුවා කීකා ගන්නද සතිය නැතිවම කනගාටු වීම කියන මුස්පේන්තු කරා. කාල කන්නකම. තියෙන තාක්කල්. මේ මනස කවුරු දෙන දුකක්ද විඳින්නේ කියලා බෙදාගෙන කරන පරිප්පුවන් නිවීම. ඇදගෙන නාන නෑමක් තියෙන්නේ. හරියට දැනගත්ත දවසට පහුවෙන්දා ඒ මනස අලුවසා දාලා නැගිටිනවා. තීරුම් අරගන්නවා. මේක පිළිබඳ මේ දෘෂ්ටිය නැතුව මේ වැරද්ද හෝ නිවැරද්ද කොච්චර සිද්ධ වුණත් Tamange බුක් කියලා කියන්නේ. දැන් එකක් දෙකක් වෙලක් බෑ. ඊට පස්සේ මේ මිනිස්සයා අම්මා දාස්තමල අටක් පයක් කඩලා ගියා. සුනාමේට අහු වුණත් මේ සිද්ධිය පරීක්ෂා කිරීමේ මිනිස්සයාට තියෙන කැමැත්ත ඒ මනුස්සයන් අයින් කරන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ නැහැ. දෙවියෙක් නැහැ, මාරයෙක් නැහැ, බ්‍රහ්මෙක් නැහැ, අඥාගමිකෙක් නැහැ, මූලධර්මකාරයෙක් නැහැ. ඒ මනුස්සයාගේ මේ ඇබ්බැහිය. මේ මට වෙච්ච දේ ඕනම සිද්ධියකදී වෙන්න පුළුවන් මම මේක බලන්න ඕනෑ කියන එක නිවන් දකින්න තෙක් කතාවක් කැඩෙනවා. මේ සම්පෙන්නේ කියන්නේ නිවනටපත් වෙලා මිසක කවදාකවත් පලක් කරන්න බෑ. මේ චෛත්‍යාගන්න ධර්මයේ විසින් වැඩ බාර අරගෙන තියෙන්නේ. අපිට තියෙන්නේ මේකට හාරස්කොළු ගන්න එපා. පශ්චාත්තාපය ඇති කරන්න එපා. සැලීම ඇති කරගන්න එපා. ඒක ආහාරයක් කරගන්න. ආහාරයක් කරගෙන වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියන ඉන්න එකයි තියෙන්නේ. මේ මේ නැසලෙන මනස තාම නිවන් දකින්න කලින් මේ පුත්‍ති විදිය. නමුත් මම මේ කියන්න උත්සාහ කරන්නේ මෙතන මේ පේන විමුක්තිය, මෙතන හම්බෙන අපිට මේ ආතතිය නැති කරගන්නවා. සදාචාර විරෝධි නෑ. ඒක සදාචාරයට ගැළපෙනවා. මේක කියන්නේ විපස්සනා සම්මාදිටිය. ඉතින් මේක මේ වගේ තාම සියුම් කොටස් ධර්මයෙන් හැලිලා යනවා කියන එක විදේශ ආක්‍රමණ කියනකොට අපෙන් සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු 10 ගණක් අපේ ශාසනයේ මගේ පුංචි පුංචි කොටස් හැලුණාට පස්සේ දේහය රැකගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් අපි අද ඉන්නේ අවුරුදු 20ක් 30ක් මේ ධර්මයේ දැන් මතුවෙලා මේක අපිට අඩු ගන්න කියනකොට තේරෙන්නේ. අඩු ගන්න මේක කරලා බලන්න ඕන කියන හැඟීම පහළ වෙලා. දහසකුත් අවස්ථා පරියන්කකදී හම්බ වෙන අවස්ථාවක නිසා මේ මොකද්ද රාගනේ විදුලන වෙලාවක්. ඉතින් මේ කලදුටු කල වලකිය ගන්න නැතුව මේකෙන් ප්‍රයෝජන ගන්න නැති වෙන්න කතා කතා කරනවා කටළු කතා. කටට ආවර කරන කතා. මෙතෙන්ද යන මනුස්සයා නැත්නම් මේ සත්‍ය තිබුණට සතුටු වෙන එක නැති වෙනකොට කනගාටු වෙන එකක් තියෙන තාර්කික චිත්‍රය අමතක කරලා දැන් ඉක්මවලා විනිවිද දැක්ලා නැති වුණත් නොසැලී සිටීම කියන මේ ධර්මතාවය කවදාකවත් සතිය ඇති කරපො නැති අහපතුමා සුදු කියලා දෙන්න පුළුවන් කියලා බලන්න. තමන්ගේ අත්තරපු ටික නැති මනුස්සයට කොච්චර වැක්කරුවත් මොින්නම් වාපු හරක නම්බු කලයකට වතුරක් කරනවා ප්‍රයෝජනක් වෙන්නේ. මොකද මේ පස්වක මහණන් අතර එක මිනිස්සෙක් හිටියා. මේ මාර්ග නිරෝධ සත්‍ය අවබෝධ කරාට පස්සේ තමයි මාර්ග සත්‍ය අවබෝධ වෙන්නේ කියලා තේරුම් ගන්න. ඕන කෙනෙකුට පුළුවන් කොහොමද වෙන්නේ? පාරිවෘත්‍යාන ගමන. පාර ඉවරෙන්න බෑ ගම හම්බෙන්නේ. මේ කියනවා නේද ගමන ගියාට පස්සේ තමයි නියම පාර තේරෙන්නේ. ඒ නිසා අපේ මේ සතිය වර්ණ ව්‍යාපාරේ ප්‍රතිපත්තාන තමයි නෛර්යානික ගමන අපි විහිමයි සාක්ෂාත් කරගන්නේ අපි විහිමයි ඒක ඉස්තර යෝජනා කරලා ඉස්තර කරගන්න ඉස්තර කරලා පස්සේ තමයි අපිට කාටවත් බය නැතුව සැක නැතුව කියලා දෙන්නේ නමුත් ඒ කියන අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ Taman සාක්ෂාත් කරගත් මාර්ගයේ විතරකින් සතුට වෙන්න එපා පොත්පත්වල කියන දේවා නැවස ආදරෙන් ඉගෙන ගන්න අනිකට ටික සාකච්ඡා කරන්න කරලා මේ පුළුල් පතය උපුල් මාර්ගය තේරුම් ගන්න ඒක තමයි සාසන වලින් කරන්න තියෙන්නේ. මෙචා භාවනා කියුවට නතර වෙන්න එපා. ධිකටම හදාරන්න හම් වෙන හැම චර්චයක්ම තවත් මාර්ග ඥානය. හම් වෙන හැම ප්‍රශ්නයක්ම තවත් උද්‍යෝගයේ වෙනස කාරණාවක්. එතකොට අපි ආහාර කරගන්න දුක්ඛ සත්‍ය මොකටද? පරම වූ ආර්ය වූ දුක්ඛ ආර්ය සත්‍ය පාරපත්‍ර. මේක කල අපි දුක නැති කරන්නේ පැන්ඩෝල් ගෑනේ. කන්ට්‍රෝල් ගැව්වේ. සිද්ධාලේ බගෑනේ. බෙහෙත් දීලා. දැන් නෑ. දුක එනකොට බාර ගන්නවා. මේක ආර්ය සත්‍ය කොටල්පත් කරන. බුද්ධිය අනනුසුතේසු ධම්මේ. ඊට පස්සේ මේ සඳහා දෙවන්නේක් නෑ. අල්ලපු ගමන් සෞහුණයක් කළා නෙවෙයි මේක එන්නේ. මොකක් කරන්නේ තෘෂ්ණාව නිසාමයි. ඇතුළෙමයි. ඉතින් මේ පිටකොන්දක් නැති මනසට පෞෂයක් නැති මනසට ඇතුළෙම තියනවා කියනකොට කනගාටු වෙනවා. දක්ෂයාට හිතෙනවා ඇතුළෙන් නම් තියෙන්නේ මේක මගේ වැඩන්නේ. එතකොට සර්ව බල ධාරිත්‍යක් වැඩෙනවා. මම සියල්ල සම්පූර්ණයි. ප්‍රශ්නේ හේතුවත් මම ළඟ තියෙන්නේ මම රංග සම්පූර්ණයි. ඊට පස්සේ තමයි මේ දෙක ගලපනකොට එතන එතන එතන එතන ඒ ශක්ති මුදා හැරීමක් විමුක්තියක් සබන් ලබන්න තමන් ආපු මාර්ගය මාර්ගය ඒ ඒ මට්ටමට සාක්ෂාත් කරගන්න. මේකට කියනවා විපස්සනා සමාධිය කියලා. මෙන්න විපස්සනා සමාධියේ මනුස්සයා නිවන් දැක්ක වගේ හැබැයි මම කියනවා නැවතත් පැහැදිලිවම කියනවා මේ තණ්හාව ඇති කරන්න කියන කතාවක් නෙමෙයි. දෘෂ්ටි ඇති කරන්න කියන කතාවක් නෙමෙයි. මාන්නයක් ඇති කරන්න කියන කතාවක් නෙමෙයි. සැප ආවත් දුක ආවත් ඒ නොසැලෙන මනසට ඇති වුණාට පස්සේ මේ මිනිසයා අයිතිවාසිකමක් ලබනවා, දොරයුත් කරගන්නවා මග්ග සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් මග්ග සම්මාදිට්ඨිය ලැබෙනකන් සතුට වෙන්නේ නැති. එන හැම බාධාවකටම සැලෙන ගතියට આવොත් අපි දුරස්ත කරගන්නවා මග්ග සම්මාදිට්ඨිය. මග්ග සමාධියත් එක්කම ඵල සමාධිය ලැබෙනවා. ඒක නිසා මේ විපස්සනා සමාධිය හරියට අහකට ලබා ගත්තොත් ඇත්තටම කියනවා අපි ළඟ මේ ලැබලා තියෙන අත්දැකීම් ටික හොඳටම ඇති. අත්මේ නිවැරදි දැක්ම නැති තාකල් අපි බල්ලා වලිය ගන්න කරකිනවා වගේ එක තැන කරකිනවා. කරකිනවා කරකිනවා කරකිනවා වට කියලා. ඕක තමයි මේ සුලිය කියන්නේ. ඕක තමයි සංසාරය කියන්නේ. ඒක හරි දැක්ම එනකොටම අපිට තේරෙනවා ඇත්තම උපත්යේ ඉඳලා මේ නිවන තිබිලා තියෙනවා නමුත් අපි පාදාත් පාරකට. හැම වැරද්දක්ම ඉවර වෙන්නේ නිවැරද්දකින්. මේ නිවැරද්ද අපි දකින්න වැරද්ද පමණයි දකින්නේ. ඒ නිසා සිද්ධියක මුල පමණක් දැකලා සතුට වෙන්න එපා. මැද පමණක් දැකලා සතුට වෙන්න එපා. මාර දක්ව බලන්න. මුල මංගලයි අවමංගල අග දුමංගලයි කියන නිකන් අනවශ්‍ය මති මතාන්තරණය කරලා දානවා. පූර්ව නිගමන දාන්නවා. මුලත් වගේම අග. මුලෙත් නෑ මංගලයක් ආමංගලයක්. අගත් නෑ මංගලයක් ආමංගලයක්. එහෙමනම් අපිට මේ වගේ අග පැත්තේ තියෙන ඇති හැටි. මංගල දුමංගලේ ඇති හැටි දැක ගන්න පුළුවන්. මේක ආස්වාද ප්‍රසවාසය දැක්කොත්, පිටිවිල්ලක දැක්කොත්, වේදනාව දැක්කොත්, සබ්දක දැක්කොත්, කිංචක් කරන්නේ, රාගය පාලනය නැති, අනිකුත් කෙලෙසක් පාලනටි සෑම කෙලෙසක්ම පහළ වුණාට පස්සේ අපි සම්පූර්ණ අපායට වැටෙන තෝ සාමාන්‍ය ලෝකෙ ඉන්නේ ඒක ඒක විශ්ීම නිවැරදි කරගන්න ක්‍රමයක් යන්ත්‍රයේ තියෙනවා. අනේ නිවැරදි කරගන්න ක්‍රමයක් අපි අගය කරන්න ගන්න. අපි හැමදාම ඉංග සල්ලි ධාන පශ්චාත්තාප වෙන්නේ අර හැදෙන කෙලෙසේට පොහොර දානක විතරයි දාන්නේ. මේක තමයි පුරුතඥය කියන පරමයි විශ්වාසය. පුරුතඥය වැඩිම අඩුපාඩුම් කතා කරන්නේ. අර ඇතුලේ තියෙන දඹ රත්තරන පේන්නේ වටේ ගෑවිලා තියෙන උපක්ලේශ පේනවා ආගන්තුක උපක්ලේශ ඒකෙන් තමයි අපි අඳුරගන්නේ ඇතුලේ තියෙන දඹ රත්තරනේ අපිට තියෙන සමකන්න උපක්ලේශයෙන් අපිට තියෙන විසම ගතියක් ඒ නිසා අපි කියනවා නම් යාගයන් කැමැත්ත කැමැත්ත වෙනයි මගේ එක වෙනයි කියලා ඒ කියන්නේ ක්ලේශයක් අඳුරගන්න කියනකොට පිට තියෙන සාහන තමයි නිසා මේ සම්මාදිට්ඨිය පෙන්වන්න හදන්නේ මෙන්න මේ සායම කියන්නේ තාමත්ම තුමිලි ආවරයක් අන්නේ ආවරය විනිවිද දැක්කොත් මේ පිට බහැවිලා තියෙන මේ තුනී කෙලෙස් ආවරය විනිවිද දැක්කොත් නිකමට හිතන්න පුරුෂයේ ස්ත්‍රියව දිහා බොහොම රාග නිසිතව බා. නැත්නම් ස්ත්‍රියව පුරුෂය දිහා බොහොම රාග නිසිතව බා. ඒ පුරුෂයා බන්නේ ස්ත්‍රී රූපේ හැම ගලවලා බන්නේ කොහොමද කියන්නේ? ප්‍රේම කරයි. එක තුනි රාම කියලා කියන්නේ මිලිමීටරකින් 100 එකක් විතර කුංචි සිවියක් තියෙන. අයින් කරලා දුන්නොත් මොකද වෙන්නේ? ඕක විනිවිද වැඩ ගන්න බැරුව නේම කාම අපරාධ කරන්නේ. විනිවිද බැලුවොත් උගන්න දෙන්නේ. ඒ වගේ මේ හැම මිනිස්සෙක් තුළ කියන මේ පිට ලෙල්ලේ තියෙන උපක්ලේශ ටික අනුවනේ අපි මේ මනුෂ්‍යත නම් ගණන් විඳි කත්වය, පැවිදි උපැවිදි, සීල දුස්සීල ඔක්කොම දෙන්නේ. මොකද ඒක ඇතුලේ තියෙන අර ප්‍රභාස්වරය දකින්න පුළුවන්කමක් තියෙන ඉස්සල්ලාම හැබැයි Tamange ප්‍රභාස්වරය දකින්න ඕනේ අනුගේ ප්‍රභාස්වරය දකින්න. තමනොත් දකින්නේ Tamange පිටලෙල්ලේ තියෙන උපක්ලේශ ටික විතර නම් ඒ මනසට ආනන්දු පේන පිටලෙල්ල පමණයි. ඒ නිසා මම කියන්නේ සියලු දෙනාගේම නියෝජනයක්. මාතුලයේ කෙලෙස් තියෙනවා තමයි නම් මේ සත්‍යහත් දෙන්න හදනව නෙවෙයි මුත් කෙලෙස් ශූන්‍යයි ඇතුළත තියෙන ගුණ පදත් එක පායි. ඇයි අපි මේ උදින්දල් හැන්ද වෙනකම් මෙච්චර මේ ගුණ කඳ පැත්තක දාලා තියෙන ශූන්‍ය කෙලෙස් ටික මම කතා කරන්නේ මේකට තමයි කෙලෙස් කියන්නේ. ඕනේ සුන්දර දෙයක් කියලා ගන්න පුළුවන් කතියක් කෙලෙස් වල තියෙනවා. ඒහා සමාන බලයක් තියෙනවා කොච්චර කෙලෙසුවත්. ඒ ඇතුළේ තියෙන ධමරත්නේ කෙලෙසෙන් නැති දෙයක් බව තේරුම් ගත්තට පස්සේ අපි මානසික වශයෙන් දැක්ලා හිටියට අපි අභෞවිය පුද්ගල වෙලා නැහැ. අපි අභෞවිය භාවයක් ඇති කරන්න පුළුවන් බලවේගයක් මේ ලෝකේ නැහැ. එහෙව් සර්වචන් වහන්සේගේ ධර්මයක අපි වැඩ කරන්නේ ඒ නිසා අපි මෙතෙක් කල මේ කරගෙන ගිය මාර්ගය අපිට හොඳ පදනමක් ඇති කරගන්න. අන්නේ පදනමේ තියෙන හොඳ පැත්ත විශ්වාස කරනවා මිසක් අර කුණු ටික විශ්වාස කරනවා නම් ඒකට බුදුහාම ගන්න කට උදව්වක් නැහැ. කරුණාවෙන් ඉල්ලා ඉන්නවා. හොඳට විතර බලලා අතීරුම් කරගෙන චින්තාමය වශයෙන් කියලා භාවනාදී පොඩ පොඩ අත්දකින්න. හැබැයි අත්දකර දහස්වර ඒක බහුලීකත කරන්න ඕනේ. ඒකයි මේ භාවයේ තබ්බන් කියලා කියන්නේ කළ හැක්කක්. ඒක කළ හැක්කක් නිසායි සර්වඥාන්සේ අන්තිමට කියන්නේ සංකෝපන වික්කවේ සංකෝපනිදං දුක්ඛං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවිතන්ති මේ වික්‍රේ උද්දී අනුසුතේ ධම්මේසු චක්කමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි විද්‍යාවුදපාදි ආලෝකෝ උදපාදි මහනි මට මේ දුක් නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍යයේ භාවනා කළා නිම කළා කියලා මට ඥානයක් පහළ වුණා. මොකද මේ කියන්නේ මේක මහා මේරු පර්වතය වගේ මේක කොහොමද මේ පීරකින් ගාලා ඉවර කරන්නේ? කොච්චර ගාවක් හම්බ ලොකු වෙන කියලා තමයි හිතන්නේ කම්මැලිය බුබ්බඩයක්. මොකද සරෝජනට කියනවා මේක ටික ටික ටික ටික කොනහල කොනහල අයින් කරන්න ගත්තොත් දවසක ඔබට ඒක ඉවර කරන්න පුළුවන් මම දැක්කා. අනේ ඒකෙන් ධෛර්යය ගනි, ශ්‍රද්ධාව ගනි, ඵලයන් කියනකයි මේ කෘතනානේ සක්ෘත ඥානේ සඳහන් කරන්නේ. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ ඒ සිද්ධියක තියෙන හොඳ පැත්ත. සුබය බලලා කියන්නේ මේ මේ කාම ආසාව නෙවෙයි මම කියන්නේ. අත්කිලමතාන් යෝග නෙවෙයි. මදමාංග කියන්නේ මෙතෙක් එන්න උදව් කරපු දේවල් බලලා වැටෙන දේවල් පරදෙන දේවල් ගැන සමාදාන වෙන්නේ නැතුව අන්නේ ටික බලන්ට ඉදිරිපත් කර ගන්නවා ගැන සම්මාදිට්ඨියක්. ඒකට කිසිම අඩුපාඩුවක් අපි ළඟ නැහැ. තියෙනවා ඒකට පෙළගස ගන්න විතරයි. අන්නේ පෙළගන්නවා එකම එයා සමාන නිරෝධයක් කරලා දිනවා. එතකොට මේ පෙළගැස්වීම හරි බවට මේක මාර්ග ඥානයේ බවට තමන්ට ඥානයක් පහළ වුණා. ඒ ඥානය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සිල් දිනාට සංසිද්ධා වේවා කියන ප්‍රාර්ථනාව.